අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 72 වෙනි භාවනා වැඩමුළුවේ තුන්වෙනි දවසේ අපි කාලසටහන හැටියට වේලාව යොමු කරගෙන තියෙන ධර්ම සාකච්ඡාවක් සඳහා නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් සඳහා මම වැඩි වේලාවක් ගන්න හඳුන්වා දීමට අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අර ගන්නවා කාල වේලාව අනුව තව තියෙනවා නම් ප්‍රශ්න සභාවට ඉදිරිපත් කරන්න කියන ආරාධනාවත් එක්ක මම ඉල්ලීමක් කරනවා අපේ රජි මහත්තයාගෙන් ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා. අවසරයි පැහැඳුනේ අවසරයි ස්වාමින් වහන්සේ හුස්ම සංසිඳී කයක් නොදෙනී හිස් අවකාශය සිද්ද බලා සිටීමෙන් හිතේ කෙලෙස් අඩු වෙනවාද එසේ සිටීම විටකදී වැලිකම මැලිකමක් දැනේ මෙයින් පසු කුමක් කළ යුතුද පච්චේ පරිග්ඝා ඥානය යනු හේතු ඇති විට ඇති වී හේතු නැති විට නිරුද්ධ වීමද වන බව දැකීමද දේරුවන් සර්ණයි තමන් පටන් අරගත්ත අරමුණ ගෙවි ගියාට පස්සේ එහෙම නැත්තම් හැප්පෙන්න දෙයක් නැති වෙච්ච වෙලාවේ හිතේ ආතතිය හිතේ අසහනේ අඩු වෙනවද වැඩි වෙනවද කියන එක තමයි කෙලෙස් අඩු වෙනවද වැඩි වෙනවද කියලා කියන්නේ. ඒක අසහනේ වැඩිවීමක් නම් කෙලෙස් වැඩිවීමක් වෙනවා. අසහනේ අඩුවීමක් නම් ආතතිය අඩුවීමක් දරතේ අඩුවීමක් නම් කෙලෙස් අඩුවීමක් වෙනවා. ඒක නිසා මෙතනදී දරතය ආතතිය අසහනය කෙලස් කියලා හිතා ගන්න. එච්චරයි තේරුම් ගන්න තියෙන්නේ. ඒක එන්න එන්න අසහනෙ වැඩි වෙනවනම් කෙලෙස් වැඩිවීමක් කියලා තමයි ගන්න වෙන්නේ. ඒක නිසා ඒ අනුව තමන්ම නිගමනයකට එන්න ඕනේ. භාවිතා කරන භාවනා කරන අරමුණ සිව් වෙන්න වෙන්න තමන් අපහසුවටපත් වෙනවද අසහනකටපත් වෙනවද කියලා. දෙක තමයි ඒ තත්තර ගියාට පස්සේ ඊගාට මොකද්ද කරන්න ඕනේ කියලා. ඉතින් මේ தত্ত্বය කෙලෙස් අඩු தত্ত্বයක් නම් Tamanට ඒක වැටහෙනවා නම් කෙලෙස් අඩුයි කියලා. ඉතින් ඒකට හුරු වෙන එක තමයි කරන්න තියෙන්නේ. එහෙම නැතුව ඒක අපහසු කර තත්වයක් නම් තමයි අපි ඊ ගාවට මොනවද කරන්න ඕන කියලා අහන්න ඕනේ. මේකෙදී එක වාක්‍යයක් මම කියන්න කැමතියි. එතකොට හිතා ගන්න පුළුවන්. යමක් අපි ලැබුණාට පස්සේ ඊ ගාවට මොකද්ද කරන්න ඕන කියලා අහන්නේ ලැබිච්ච එකට නිග්‍රහයක්. ඒ නිසා හැම වෙලාවෙම මතක තියාගන්න අපි මට මේ <laughs> කෝපෙදීදී තව කෝපයක් දෙන්න කියලා මං ඉල්ලනවා නම් ඒ කාන්තේ මේකට නිග්‍රහය. ඒ ඒක සාමාන්‍ය බුද්ධි නිසා මේ මේ දෙයට එහා යන්න හදනවයි කියලා කියන්නේ මේක පිළිබඳව නුරුස්නා ගතියක්. මේක පිළිබඳව නොගැලපෙන ගතියක්. අන්න ඒක පොඩ්ඩක් දැක්කන මේ මේ විවේක තැනකට ආවට පස්සේ මේක එහා පැත්තෙන් අල්ලන්න හදන්නේ මේකට වැඩිය මොනවදෝ ඉල්ලන ගතියක්. අන්න ඕවා තමයි වංචනික ධර්ම කියන්නේ. ඕවට තමයි අනුසය වෙන්නේ දේවතිය හුඟක් අලසුරු කරන්න ඕනේ. ඇයි මම මේ ලැබිලා විවේක වෙලා තියෙනවා නම් කෙලෙස් අඩු බව දන්නවනම් තව එහාට යන්න හදන්නේ තව කෙලෙස් අඩු කරගන්න වෙන්න පුළුවන්. නමුත් මේක පිළිබඳව සැකතියෙද්දි මේක ඉක්මවන්න හදනවා කියලා කියන්නේ කෙලව අමාරුවෙන් අමාරුවටපත් වීම. නොදන්න දේ නොදන්න දේටපත් වීම. සැකෙන් සැකයකට යාම. මේ භාවනාවේ න මේ භාවනාවේ හැම තැනදීම ලබන ලබන දේ තහවුරු කරමින් ලැබිච්ච ලැබිච්ච දේ මත ඉදිරියට යනවා ඒක ඉදිරියට යවනවද යනවද කියලා අහුවොත් ওই මට්ටම් වලින් එහාට යමන්න මොකුත් කරන්න දෙයක් නැහැ පිරුණාට පස්සේ උඩ කුඹුරු වතුර පිරුණාට පස්සේ ඒක පල්ලෙහා කුඹුරට වැක්කෙනවා ඒක පිරුණාට පස්සේ ඊගාකට වැක්කෙනවා ඉතින් වක්කඩ කප කපා ඉන්න ඕන කමක් නැහැ ඒක නෙවෙයි වක්කඩ මේ කුඹුරු උතුරනයි කියන්නේ ධර්මයේ අන්නේ විදියට ඉතින් ඒව හසුරවන්න ගිය ගමන් වෙන්නේ අමුඹ කෑවා වගේ ඉදින් ඉස්සලා ගෙඩි කඩාන කණ්ඩායම ඉතින් අපේ හිතේ තියෙන තක්කමුක්කක් අපේ හිතේ තියෙන තකයක් ඒකට තමයි කෙලස් කියන්නේ. ඒකට තමයි අසහන කියන්නේ. ඒකට තමයි දුක කියලා කියන්නේ. ඒක තමයි අසන්තුෂ්ඨතාවය කියන්නේ. අන්න ඒක දිහා හොඳට බලන්න පුළුවන් නම් මෙතෙන් මේ ආවත් තාම අසන්තුෂ්ඨතාවයේ ඉවරයක් නැහැ. සැක කිරීමේ ඉවරයක් නැහැ. ඉතින් මේ සැකේ දුරු කරලා ප්‍රශ්න උත්තර දුන්නට සැකේ දුරු වෙයිද? වෙන්නේ නැහැ. ඕකේ නෝර තව සැකයක් එනවා. ඒ නිසා මේ සැකේ කොහෙන්ද එන්නේ? මගේ උවමනාවකින්ද ආන්න බලනකොට පේනවා මේ හිත ඇතුලේ සැඟවිලා තියෙන ධර්ම. ඒ නිසා මේ ඒ தত্ত্ব හොඳට ඉස්මතු වෙලා ලෙඩේ අඳුනගෙන දැක ගන්න නම් ඒ தত্ত্ব ගොඩාක් පුරුදු පුහුණු කරන්න ඕන. අවසාන වශයෙන් අහලා තියෙනවා පච්චේ පරිග්‍රහ ඥානය කියලා පච්චේ පරිග්‍රහණය කියලා කියන්නේ හැම දෙයක්ම හේතුවකින් හට ගන්නවා නම් දේත් දකින්න ගමන් ඒකට හේතු වෙච්ච දේත් දකීම සප්පච්චේ පරිග්‍රහ ඥාන කියලා කියනවා. ප්‍රත්‍ය පරිග්‍රහ ඥානය කියලා කියනවා. හේතුවත් සමග දැකීම කියලා කියනවා. එහෙම තමයි ඒක සාමාන්‍ය පොත්වල පරිවර්තන කරලා තියෙන්නේ. ගෞණ්‍ය ස්වාමින් වහන්සේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ආදිත්ත පරයාය සූත්‍ර දේශනාවට අනුව මගඵලලාභියෙකු වුවද විපාකයේ පිණිස අපාගත විය හැකි බව හැඟේ. නමුත් පෘථග්ජන පුද්ගලයෙක් යන අපායට නොවන බවත් පැහැදිලියි. මෙම විපාක අවස්ථාව ගෙවා අවසන් වූ විට නැවත මිනිස් භවයකට පැමිණ එතනින් එහාට ආර්ය මාර්ගය සම්පූර්ණ කළ හැකිද? දෙවැනි ප්‍රශ්නේ කාශ්‍යප බුදුන් කල අවුරුදු 20000ක් සිල් රකිමින් බණ භාවනා කළ එක් භික්ෂුවක් තිරිසන් අපායේ ඒරාපත නාගයා ලෙස ඉපදීම මෙයට නිදසුණක්ද? තෙරුවන් සරණයි. මේ පටලවිල්ල තියෙන්නේ පටලවිල්ල කියලා කියන්නේ කාරණා කාරණා පටලවාගෙන ඒක තර්කයෙන් විශ්ලේෂණ හදන්නේ ආර්ය தත්වයටපත් වුණාට පස්සේ අපාගත වීමක් ඇත්තේ නැහැ. නමුත් ආර්ග ආදී මාර්ග ඥානයේ ඉන්නකම් ආර්ය தත්වයටපත් වෙනකම් වෙන්න පුළුවන්. එහෙම වෙවි තමයි අපිත් මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ කොච්චර අපාගත වෙලා හිටියත් ඊ ගාවට හම්බෙන අවස්ථාවේදී අවස්ථාවේ වාසිය අරගෙන නැත්නම් ක්ෂණ සම්පත්තිය තේරුම් අරගෙන ඉදිරියට යන්න පුළුවන් නොයන්න පුළුවන්. ඒක කවටක්වත් සාතික කරන්න බෑ. ඕනම වෙලාවක ඒ කරපු අකුසල ගෙව්වට පස්සේ ආයෙත් හම්බ වෙනවා සුද්ධ අවස්ථාවක් කරගෙන යන්න. හරියට වැරද්දකට දඬුවම් කරලා හිරේ ගිහිල්ලා ආවට පස්සේ ඕනේ නම් හොඳ බිනියෙක් වෙන්න පුළුවන්. කවුරු හරි දැකලා තියෙනද හිරේ ගියලා ආවට පස්සේ හොඳ වෙච්ච කෙනෙක්. හිරේ ගියාට පස්සේ තමයි කරන ජඩකම් සේරම ඉගෙන ගන්න හිරේ ඇතුලේ. ඒකේ තමයි ඉන්නේ ඔක්කොම ඉව කරන කට්ටිය නිසා සාමාන්‍ය මිනිහෙක් ඉරේට අරිනවයි කියලා කියන්නේ ඌ අසාමාන්‍ය අපරාධකාරයෙක් බවට පත් කරනවා. ඒ සාමාරු වැටල කොට ආවට පස්සේ ආයේ මේක හොයාගෙන යයිද කියන කියන්න අමාරුයි. ඉතින් මේ વિષය ඇත්තටම අපිට දරා කියා ගන්න පුළුවන් විශයක් නෙවෙයි කර්ම විෂය. ඒක උන්මත්තක කරවන සුළුයි. මේ අනුන්ගේ සීනි කිරිල්ල වැත්තක තියලා මේ හම්බ වෙච්ච ලා භාවනා කරන්න අප්පා. එච්චරයි කියන්න තියෙන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාව කරන අවස්ථාවේදීත් පරයන්ක භාවනාව කරන අවස්ථාවේදීත් හදිසි අනතුරකින් මියගිය මගේ සොයුරිය සහ ඇගේ සිඟිති දරුවාත් වසර 11කට පෙර මියගිය මගේ ස්වාමියාත් සිහියට නැගී. ඔවුන් අහිමිවීම මාගේ මේ ජීවිත ගමනට ආරම්භය විය. එහෙත් භාවනාවට අවතීර්ණ වීමට මේ මතකයන් බාධකයක්සේ දැනේ. එයින් මිදීමට මගක් ඊට කරුණාවෙන් දන්වනු මැනවි. ත්‍රිවංශ සරණයි. මේක නිමිත්තක් කරගන්න අමිතක් කරන්න එපා. නිගිත්තක් කරන වෙලාවෙම ඒ ඇත්තෝ සිහිපත් කරන 100ට වැඩිය එලඹ සිටි 100 බොහොම වටිනවා. ඒ නිසා මේ ඇත්තෝ නැතිවීම 100ට නගා ගන්නවා. ඊට පස්සේ හිතා ගන්නවා උඹලට පින් සිද්ධ වෙන්න තමයි මම මේ පාරේ ආවේ නැත්තම් මාත් පෙන් කියලා කියලා මෙලහටත් මග. එනිසා හොඳයි උඹලා ගියාට මොකද උඹලා ගිහිල්ලා මට ඊට වැඩිය සේවයක් කරනවා. මේක තමයි සිහිපත් කිරීම. ඒ නිසා මම එලඹ සිටි 100 ලබා ගන්නවයි කියලා. ගාක් වෙලාවට අපසරහ පැමිණෙන මේ සෑම අවාසනාවන්ත සිද්ධියක්ම අපිට සත්‍ය මතු කරලා දෙන දුක පිළිබඳව අවදි කරන මිෂන් එකක්. එහෙම නැත්නම් දූත මේවරක් කෙරෙන්නේ. ඉතින් ඒ දූත මේවර හරියට දන්නවනම් ඒක නායක අභග්ගයකට සලකන්නේ නැහැ, කර්මිකට සලකන්නේ නැහැ. ඒත් ඇවිල්ලා අපිත් එක්ක ඇස්රේ කරලා අවාසනාවන්ත විදිහට අපෙන් ගියේ ඒක පණිවිඩයක් දෙන්න. ඒ පණිවිඩය හරියට ගත්තනම් ඥාති සංග්‍රහවත් සිද්ධ වෙනවා. Tamanට සංවේගය පහළ වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා දුක්ඛෝපනිසා සද්ධා කියලා වචනයක්. අපිට සද්ධාාවක් උපදින්න නම් දුකක් එන්නම ඕනේ. ඒ නිසා මේ ඇවිල්ලා තියෙනවා නම් අපිට යම් ප්‍රමාණික සද්ධාාවක් ඒ දුක නිසා. ඒ නිසා කාටද ශ්‍රද්ධාවක් ඇති කරන්නම් කරන්න තියෙන එන්න ගහන්න දුකක් දෙන එක. පුළුවන් නම් අන්න වැඩි. සුනාමියක් එව්වොත් තව මේට වැඩිය කට්ටියනව භාවනා කරා. එයිසා කාදවත් කවදාකවත් ශ්‍රද්ධාව ඇති කරන්න යන්න එපා. කාට හරි ශ්‍රද්ධාවක් ඇති කරන්න ඌට ගිනි ගෙඩියක් දෙන එකයි තියෙන්නේ. ඇමරිකාව කරන්නේ ඕක තමයි දැන් දේශපාලනයේට. strategy reaction and solution කියන එක. මිනිසුන්ට ඉඳපු ගමන් ඉන්න ගහන්න මොකක් හරි දෙනවා ගවර්න්මන්ට් එකෙන්. දුන්න ගමන් මිනිස්සු කුලප්පු වෙනවා. කොළොපෙච්චා රජගෙන ඕගනේ කියන්නේ අපිට පොඩ්ඩක් පඩි මේ වදු පොඩ්ඩක් වැඩි කරන්න කිව්වහම ඕගොල්ලෝ බෑ කියනවා. ඕම් බලන්නකෝ ඉතින් දැන් මේ වගේ ප්‍රශ්නයක් අම කවුද කරන්නේ? දැන් දෙනවන්නක පොඩ්ඩක් මට බඩු බඩු වැඩි කරලා දෙන්න මං හදලා දෙන්නම් කියලා ඕන්න එතකොට දෙනවා ටක් ගාලා ප්‍රොජෙක්ට් එක. තන්නි ක්‍රම යන්නේ ඔය මූලධර්ම. ලෝක ලෝක දේශපාලන යන්නෙම කාට හරි ගිනි ගෙඩියක් දෙනවා. ඒ ගිනි ගෙඩිය අපිට හිතා ගන්න බැරි එකක්. දීලා ඉවර වෙලා මිනිස්සු කුලප්පු වුණාට පස්සේ අර කලින් හදාන ප්‍රොජෙක්ට් එකක් ගැන පෙන්න ඕම් බලන්න මේ වගේ දේවල් වලට ඕගොල්ලන් හිතෙන්නේවත් නැහනේ. අපි රජයක් වශයෙන් අපි හිතලා තිබ්බනේ මේ වගේ. ඕම් ආ හා ඕක ගන්න. හා අපිට ගියා ටැක්ස් එක දෙනවා කියලා. බන්නොට ගිනි ගෙඩිය දීලා තියෙන්නේ තූමයි. ඉතින් කාට හරි සද්ධාාවක් දෙන්න ඕනේ නම් හොඳම වැඩේ තමයි ඌට ගිනි ගෙඩියක් දෙන්නේ. ඌට හුණියමක් කරන්න ඕනේ. එච්චරයි. ඒ නිසා අපි මෙතෙන් ආවේ අපිට වෙච්ච ඇබැග්ග නිසා. ඒ නිසා ලෝකෙ සිදුවෙන තාක් කැබැග්ග සත්පුරුෂයාට හොඳයි අසත්පුරුෂයාට කරදරයක්. ඒ නිසා ඒ කරදර කරපු අයට අපිට කරන්න තියෙන එකම දේ තමයි ඒගොල්ලෝ නිමිත්තක් කරගන්නවා. ඒගොල්ලෝ සීපත් වෙන සීපත් වෙන වෙලාවේ මම ඒගොල්ලන්ව සිහි කරන එක නෙවෙයි කරන්නේ මම සිහිය එලව ගන්න එකයි. සිහියට වෙන අර්ථකථනයක් දෙන්නවා සතිමත් වෙන එකයි කියලා ගත්තාම ඒගොල්ලෝ මතක් වෙන්න මතක් වෙන්න තමන්ට සතිය ඇති වෙන්න නිමිත්තක් කරගන්න. ඒක තමයි මේකට කරන්න තියෙන හොඳම වැඩේ. ගරුතර ස්වාමින් වහන්සේ වෙත ඉතා කාරුණිකව මෙම ප්‍රශ්නය ඉදිරිපත් කරමි. භාවනාවට සම්බන්ධ ප්‍රශ්නයක් නොවන්නේද යන්න නොදනිමි. පළවෙනි ප්‍රශ්නය ජීවිත කාලය පුරාවට සිල්වත් ගුණවත් සංඝයා වහන්සේලාට සහ දුගී මගේ යාචකාදීන්ට ද දානමාන පිළිගන්වන කෙනෙකුගේ චුතිසිතය යම් කිසි හේයකින් නරක විදියට වෙනස් වුනොත් අපාගත වන බව ඔබ වහන්සේ දේශනා කරන ලදී. මගේ ප්‍රශ්නය වන්නේ මෙතරම් පිං කළ කෙනෙකු එසේ අපාගත වීමෙන් නැවත මිනිසත් බවක් හෝ දිව්‍ය බ්‍රහ්ම යන ලෝකයක ඉපදීමක් නොවන්නේද මේ අපාගත වීම කෙටි කාලයකටද කළ පිං නැවත මතුවී මිනිසත් බවක් ලැබේද මේ බව පහදා දෙන්න ඔබ වහන්සේට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. ඔය එකයි පළවෙනි ප්‍රශ්නේ බොහොම සමානයි අපිට තේරෙන්නේ නැති විශයක් කර්ම විශය පිළිබඳව මට මොනම ප්‍රකාශයක්වත් කරන්න බෑ මොකද එහෙම ප්‍රකාශ කරන්න පුළුවන් ශක්තියක් අපිට නැහැ. ඒ අවසානයේ කොහොම හරි අපාගත වුණාට පස්සේ දැන් මෙච්චර මේ 100න් ඉඳද්දි මේක බේරගන්න බැරි එකේ අපායට ගියාට පස්සේ ආවිලා ආයෙ මනුස්සකම බේරගණී කියලා ඉවරලා කවුද සාතිකයක් දෙන්න ඉන්නේ දැන් මේ කාලා බිලා හොඳට ආගපත් දිග අරගෙන ඉන්න පුළුවන් වෙලාවෙත් අපිට අපේ 100 බේරගන්න බෑ අවශ්‍ය දේ කරගන්න බෑ ඊට පස්සේ පොට්ට chance එකක් වදිලා අපි කිව්වම අපායට ගිහිල්ලා කෙටි කාලයක් වෙන්න ඇති පොඩි ට්‍රේනින් එකකට පස්සේ ආපහු එනවයි කියලා. ඊට පස්සේ ඉපදුනාට පස්සේ කතෝලික අම්මා කෙනෙක්ගේ බඩේ ඉපදුනොත් මොකද වෙන්නේ? බැල්ලියගේ බඩේ ඉපදුනොත් මොකද වෙන්නේ? මුස්ලිම් අම්මා කෙනෙක්ගේ බඩේ ඉපදුනොත් මොකද වෙන්නේ? ඉපදීච්ච ගමන් කොන කපලා ආහා නම්මනම් බලන්න එපා මේ මම දෙන පොත විතරක් බලන්න කිව්වට පස්සේ කොහෙද කොට එන්නේ? manussකම ලබන්න පුළුවන්. බුද්ධෝත්පාද කාලක මනුසුකමයි අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ ක්ෂණ සම්පත්තිය දැනගන්න එකයි වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් බුදුහාම කියන උම්මත්ත කරවන සුළුයි. මේ ලැබිච්ච චිත්තක්ෂණය සැකයෙන් පුරව ගන්න වැඩ විතරයි. ලැබිච්ච චිත්තක්ෂණය බලන්න මරණ මොහොතේ පා මන් දන් දුන්නා. දැන් හොඳට දීලා තියෙන නිසා මට අනුන් බඩගින්නේ නිකිතුක තේරෙනවා. මන් සීල් රකින්නත් ඕනේ. සතුන් මරකින්නේ වේලන්න ඕනේ. මම සතුන් සතෙක් වශයෙන් මැරෙන්න කැමති නිසා. ඒව කරපෙකින් ප්‍රතිඵලය තමයි මට මේ භාවනාවට එන්න හම්බුණා. කමටහනක් ලැබුණා, විවේකයක් ලැබුණා. දැන් මේ වෙලාවේදී අරවා උස උස ඉන්න එක නෙමෙයි කරන්න තියෙන්නේ. ඇවිස්සුවයි කියලා අපරාධයක් නෙමෙයි. නමුත් කළ යුත්ත නම් ඒ දේ හොඳයි. දැන් අපිට වඩා හොඳට යන එකයි තියෙන්නේ. මේ වඩා හොඳේ ඉඳගෙන හොඳ කල්පනා කරනවා කියන එක වැරදි. නරකයි. කක්කා. වඩා හොඳ ඉඳගෙන හොඳ කල්පනා කරනවා කියන එක වැරදි. දැන් කරුණාකර මතක තියාගන්න අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා තව ඉදිරියට යන එකක් ගැන කල්පනා කරනවා මිසක් ඒ අපි පුරාණේ මතක් කරනවා කියන එක විචිතේවල් ගැන කතා කර කර ඉන්නවයි කියන එක කක්කා කියලා තමයි පොතේ තියලා තියෙන්නේ. කාපු දේවල් ගැන කතා කරනවා කියන්නේ කක්කා. ඉස්සරහට කරන දෙයක් බලන්න ඉස්සරහට යන එකක් බලන්න. මොකද හේතුව මේක කල්පනා කරලා අපිට කෙලවරකට විනිශ්චය කරන්න පුළුවන් කෙලවරකට යන්න බැරි බව බුදුරජාණන් වහන්සේ කර්ම විශේෂයට දීලා තිනවා. ඉතින් අපි මේකට කාලය ගත්තට අපිට විනිශ්චය කරන්න බෑ. ඒකන සංවේගයේ පිහිටව ගන්න අපේ හිත අන්නේ මාතෘකාව තමයි හරිම ආස. අපිට කෙලවරක් කරගන්න බැරි දේවල් අල්ලගෙන මේ පුළුවන් හරිය වැත්තක දාලා ඉතින් අනේ කවදද මෛත්‍රී බුදුහමරු පහළ වෙන්නේ මේ චුත්තිසිත ගැන පොඩ්ඩක් අහලා බලාගන්න. උඩ ඉන්නවා එකනේ කියා කියනවා මේ ඒ කාලේ හිටපු හාමුදුරුවන්ට වැරදිලා මේ කාශ්‍යප මහ රහතන් වහන්සේලා හිටියට බුදුහාමුදුරන්ගේ ආර්ථික විද්‍යාව පොඩ්ඩක් අහගන්න නැහැ නේ කවුරක්වත්. මං හිටියානම් අහනවලු කෙලින්ම ආර්ථික විද්‍යාව. ඉතින් බුදුහාමුදුරු කිටි ක්‍රමයක් කියලා දෙන්නේ හිටියානම්. ඉතින් ඒ වගේ නැති ඒ වගේ ආර්ථික විද්‍යාව ගැන හිත හිතා ඉන්න මේ හම්බෙච්ච වෙලාවේ වැඩේ කරගන්න. ඒ නිසා අපේ හිත අර වටවලල්ලේ ගෙනියන්නේ මේ කොයියන්නේ රයිගම්පාරේ කවුරු බලන්නද නැන්ද බලන්නයි කවදද එන්නේ ඉරිදද එන්නේ කිය මුළු පත්තරේ පුරා තියෙන ඕවා විතරයි. රේඩියෝ එක පුරාවට තියෙන ඕවගේ විතරයි. සම්පප්පලාපල තියෙන හරියක් ඕවගේ විතරයි. ටෙලිවිෂන් එකේ තියෙන හරියක් ඕවා විතරයි. ඒක නිසා අපේ හිත ඉබේම දොඩමළු වෙනවා. කරන්න පුළුවන් දන්න හරිය ගැන පුංචි කරලා කරන්න බැරි දන්නේ නැති දේවල් ගැන අයියෝ මට අරක පොඩ්ඩක් දැනගත්තා නම් මේක පොඩ්ඩක් දැනගත්තා නම් කියලා මෙහෙත් ඇවිල්ලා අහන්නෙත් මේ ප්‍රශ්න. ඒක අහනවා මේක භාවනාවට සම්බන්ධද නැද්දද කියලා නම් සැකයක් තියෙනවයි කියලා. පව් අපා. අපි ආයිගා ප්‍රශ්නෙට. ගරුතර ස්වාමින් වහන්සේ සෝවාන් ඵලයට පත්විය හැකේ සත්‍ය විසුද්ධිය සම්පූර්ණ කළ පසුද යන්න අපහාට කනුකම්පාවෙන් පාදා දෙනු මැනවි. සත්‍ය විසුද්ධිය බුදුරජාණන් වහන්සේ දේශනා කර ප්‍රතිපදාවලින් එකක්. රත විනීත ප්‍රතිපදාව කියලා කියනවා. තුවටක ප්‍රතිපදාව කියලා තව එකක් තියෙනවා. ආර්ය වංශ ප්‍රතිපදාව කියලා තව එකක් තියෙනවා. මේ හිඳලා ගම් මේ මේ දොම්පෙට යන්න පාරවල් ගොඩාක් තියෙනවා. ඒ නිසා මේකමද කියලා අහන්න ගියාම ඔව් කියන්නත් වෙනව නෑ කියන්නත් වෙනවා. මේකෙන් යන්න පුළුවන් දොම්පෙට. තව ගොඩාක් පාරවල් තියෙනවා. ඉතින් අර දන්න එක ගැනම හිතන්න එපා බුදුරජාණන්සේගේ දේශනා විලාස ගොඩාක් තියෙනවා. මේක රත්විනීත ප්‍රතිපදාය වගේ ප්‍රතිපදා රාශියක් තියෙනවා. ඉතින් එක එකන එක එක පාරවල් වලින් දුම්පෙට යනවා. පින්වත් ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ මේ හරකාව හීලා කිරීමට අත දුන්නේ පුදුම කෙවිතක් මම මෙතන ඔතන නොවේ මහ පොළොව මත ඉන්න සෑම ඉරියවකම වරහන් ඇතුලේ කලාතුරකින් මිසක සෑම මොහොතකම මම ඉන්නේ මම මෙතන යන කෙවිත අතේ තියාගෙනයි. ස්වාමින් වහන්සේට සසර දුකෙන් මේ භවයේම අවසන් කිරීමට ලැබේවායි සිත එකලස් වලින් මිදෙන හැටි ඉක්මවා ගත හැටි උපේක්ෂාවට හිත අවනත කරගත් හැටි හිස්ලූලු අත දුවන මේ හරක් හිත කෙවිතේ උපකාරයෙන් වරන් ඇතුලේ මම මෙතන පුදුම විදිහට හික්ම වෙනවා. කෝටුව උත්සනකොටම හරකා අවනත වෙනවා වගේ. හෙමින් හෙමින් ගෙනත් ගාල් කරාම ආයෙත් වටේ දේවලට වරණ ඇතුලේ සිටිවිලි ඇතිවන විටම කෙවිත මම මෙතන දකින විටම හිත හික්මිලා අන්තිමට ඒ මමත් ගිලිහෙනවා. මෙත්තාත් මෙතනත් ගිලිහෙනවා. පුදුමයි. ඊටාම සීමා සහිත පරාසයක දූමකේතුවක් වගේ. එක රූපයක් ඇඳලා තියෙනවා. හුස්ම දිගටම පිටත් පිටවීම පමණක් අධික වේගයකින් හරස්සතට යනවා යනවා. වේගය ඊටාම ශීඝ්‍රයි. මොකක්දෝ සිතේ කියන්නට හසු කරගන්නට බැරි වුණා. පසු පපු පෙදෙසේ හුස්ම වැටෙනවා පටන් ගත්තා නතර වුණා. ඒ తත්වය ආයත් හරිබරි ගැහි වාඩි වූ විගස ආයාසයකින් තොරව නතර වූ තැනම සිතපත් වුණත් ආයෙත් පෙර අත්දැකීමම මටමපත් වෙනවා. මීට බොහෝ කලකට පෙර එනම් අවුරුදු 4කට ඔය විදියට සිත තැම්පත් වෙලා මනාප අමනාප අඳුරාගෙන ඒවත් සිතෙන් අතහැරි එදත් පුදුම වේගයකින් හුස්ම පිටවීම දුමකේතුවක් වගේ යනවා මතකයි ෂණයකින් ආයෙත් වාඩි වී සිටි ඉරියව්වෙම ඉන්නවා මතකයි. ඒ ගැන මෙතන මතකයක් කාලයක් සිදුණු දේ කුමක්ද කියා පවසන්නට බෑ. සිහියෙන් නිින්දක් නැතුව සිටි බව වරණතුලේ සිද්ධියට පෙර පමණක් මතකයි. මේ අවස්ථාවන්හි අඩුපාඩු ඇතොත් මහත් වූ කරුණාවෙන් පහදා දෙන්න. ස්වාමින් වහන්සේ අපට ලබා දුන් කමඨහන ගැන හිතට දැනෙන ලාභය අනන්තයි අප්‍රමාණයි. මේ භවයේම සසර දුකින් නිදහස් වීමට මේ කුශලය ඔබ වහන්සේට හේතුඵල ධර්මයක්ම වේවා වේවා සාදු මම වාඩි වෙන්නට භාවනාවට ගරු උතුමන්ට ජීවිතේ පූජා කරලමයි ඊටම මෛත්‍රීන් ලියා අවසන් කරමි. ඇත්තටම කියලා තියෙනවා ධර්ම වරුසාව හැම වෙලාවෙම වහිනවා වාදනයේ ඇතුලේ තිබ්බොත් තෙප්පිරෙන්නේ නැහැ වාදනේ එළියේ තිබ්බොත් වතුර එකතු වෙනවා. ඒ නිසා වැස්සට වැඩක් නැහැ වාදනේ එළියේ නැත්තම් වාදනේ එළියේ තිබ්බොත් වතුර එකතු වෙනවා. එළියේ තිබ්බ වාදනේ කටපුංචි බඩ ලොකු එකක් නම් කලයක් වගේ පිරෙන්න කල් යනවා. තාච්චයක් වගේ කටලොකු බඩ පුංචි එකක් නම් ඉක්මනට පිරලා උතුරනවා. වාජනේ මොන වගේ වුණත් පල්ලේ හිලක් තියෙනවා නම් වහින වෙලාවට පිරලා වගේ පේනවා නැත්නම් හැලිලා යනවා. නිසා වැස්ස වගේම භාජනීය ಗುಣ ටිකත් ඉතාමත් වැදගත් වෙනවා. මේවා අපි කොහොමදක් දන්න දේවල්. නමුත් අපි මේක සැලකුවේ නැහැනේ මෙතෙක් කල්. ඒ සලකපු එක බණ කියන එක නාගේ යුතුයකමක් නෙවෙයි තමන්ගේ වැඩේ. ඒ නිසා සත්‍ය නම් සත්‍ය බවටපත් වෙන්නේ සත්‍ය කියලා යෝජනා කරන කෙනා තින් පමණක් නෙවෙයි ඔව් ඔව් මේක සත්‍යමයි කියලා ස්ථිර කරන එක නාති. ඒ නිසා එකම බණ මඩුවේ එකම දේශකයන් වහන්සේ බණ කිව්වත් දෙන්නෙකුට එකසේ තේරෙන්නේ නැහැ. ඒක නිසා බණ කිව්වට වැඩිය අහන කෙනා අතට ලොකු වගකීමක් ලොකු බරපතලකමක් ඇති වෙනවා. කියන්න කෙසේ කිව්වත් අහන්නා සීබුද්ධියෙන් අහනවා නම් හමන උහුලඟෙත් බණ තියෙනවා. ගලන ගඟෙත් බණ තියෙනවා. දැල් වෙන ගින්නෙත් බණ තියෙනවා. නමුත් ගන්න දන්නේ එකතු කර ගන්න දන්නේ දෙකයි තියෙන්නේ. ඒ නිසා මේ වගේ මුදිතාවකින් කතා කරන්නේ තමන්ගේ හිත මුදිතාවටපත් වෙලා තමන්ගේ හිතේ ධර්ම උකහා ගැනීමෙන් තෙදවත් වෙච්ච වෙලාව. ඉතින් ඒක තමයි පුස්කන් නැති ධර්මයේ මේ ලෝකේ තියෙන යම් වෙලාවකට තමන් ධර්මයට විවෘත වුණා නම් ධර්මයත් ඒත් එක්ක විවෘත වෙලා ලෝකයේ විශේෂම පුදුම භක්තිවන්ත ගතියක් ශ්‍රද්ධාවන්ත ගතියක් එනවා. ඉතින් ඒක ධර්මයේ ගුණයක් නමුත් Taman ළඟම ඉන්න එකනට ඒකෙන් නැති වෙන්න ඉඩ තියෙනවා. එකම වැඩේට සම්බන්ධ වුණාට එන්නේ නැහැ මොකද එයාගේ ලෑස්තිය නැහැ. මේකට කියන්නේ කුසල ඡන්දේ කියලා. ඒ කුසල ඡන්දේ ආවට පස්සේ සබ්බේ ඡන්ද මූලකා සබ්බේ ධම්මා මුළු ලෝකෙම සැප හෝ දුක තීන්දුව කරන්නේ Tamanගේ ඡන්දේ. Taman කැමති දේ. ඉතින් මේක හොඳයි. අඩුපාඩු තියෙනවා නම් කියන්නේ කියලා තියෙනවා. අඩුපාඩු ඇති. නමුත් තිබුණ තත්ත්වයට වැඩිය ටිකක් ඉස්සරහට ගිහිලා තියෙන නිසා මේ විදිහට ටිකෙන් ටිකෙන් හොඳින් වඩා හොඳ අවබෝධ කරගෙන තවදුරටත් වඩා හොඳට යන්න මේ ඇතිවෙච්ච අදිෂ්ඨාන ශක්තිය පිහිට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගර්ථනායක ස්වාමින් වහන්සේ අවසරයි අපගේ විහාරස්ථානවලදී භාවනාව ලෙස වැඩිපුරම උගන්වන්නේ පුහුණු කරන්නේ මෛත්‍රී භාවනාවයි. අමතර වශයෙන් බුදුගුණ භාවනාව කියා දෙනු ලබයි. මා මෑත කාලයේදී භාවනාව සඳහා යොමු වූ විට එම ආයතනයන්ෙහි පහත භාවනා දෙකට අමතරව ආනාපාන සති භාවනාවට යොමු කළන ලදී. මීත්‍රිගල ආරණ්‍ය සේනාසනෙහි මෛත්‍රී භාවනාව හා බුදුගුණ භාවනාව නොමැතිව ආනාපාන සතිය හා සක්මන් භාවනාව සඳහා පමණක් යොමු කරවනු ලබයි. මාගේ ගැටලුව වන්නේ මෙම භාවනා හතරෙහි වෙනසක් තිබේද? එසේනම් එය කුමක්ද? කුමක්ද යන්න හා එය විස්තර ඇතිව දැන ගැනීමට කැමැත්තිමි. මින් අපගේ භවය කෙටි කර ගැනීම සඳහා වැඩිමිට වඩාත් සුදුසු කුමක්ද? ඒ මෙම භාවනා වැඩමුළුවේ පුහුණු කරන ලබන ආනාපාන සතිය හා සක්මන් භාවනාවද යන්න ඊතා කරුණා පෙරදරිව ඔබ වහන්සේගෙන් අසා දැනගනු කැමැත්තිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඇත්තට මේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න මේ ප්‍රශ්න කර්ම සුදුසා. ඒ මොකද දැනට මෛත්‍රී භාවනාවක් කරලා තියෙනවා, බුද්ධානුසයත් කරලා තියෙනවා, සක්මන සහ ආනාපානෙත් කරලා තියෙනවා. කොයි එකෙන්ද අසහනෙ දුරු වෙන්නේ කියලා බලන්න ඒක තමයි ලකුණු. ඒ ළඟ ඉන්න කෙනාට හරියන්නේ භාවනා තුනම කරපු එකනා දැනගන්න කොයි ව්‍යාපාර තුනක් කරන එකනා දැනගන්න එපා කොයි ව්‍යාපාරෙන්ද වැඩිම ලාභ ලැබෙන්නේ කියලා. එහෙම නැතු ව්‍යාපාර තුනට සල්ලි දැම්මා කියන එක ව්‍යාපාර හතරකට සල්ලි දැම්මයි කියන එක පහකට සල්ලි දැම්මයි කියන එක නෙවෙයි වටිනාකම තියෙන්නේ. කොයි ව්‍යාපාරෙන්ද වැඩිපුරම ලැබෙන්නේ කියන එක හැන්ඩල් එක දෙන්න. මට හැන්ඩල් එක දෙන්න. හැන්ඩල් එක දෙන්න මට. ඒක වෙන කෙනෙකුට කියන්න බෑ. මොනම ආර්ථික විශේෂඥයටත් කියන්න බෑ. ඒක නිසා තුනම කරපු එක නම් තමන්ගේ පපුවට තට්ටු කරලා අහන්න කොයි භාවනා කරනකොට මට ගොඩාක් හිත විස්්‍රාම වෙන්නේ කොයි භාවනා කරනකොට මගේ හිත උඟාක් විවේක වෙන්නේ කොයි භාවනා කරනකොට මගේ හිත උඟාක් පිරෙන්නේ ඕක තමයි ඉල්ලන්නේ ඕක තව කෙනෙක්ගේ කණ්ණාඩියෙන් බැලුවට හරියන්නේ තමන්ගේ මේක බලන්න නිසා මම ඇහුවොත් ඒ ප්‍රශ්න කරුගෙන් මේ තුනේම අත්දැකීම් තියෙන කෙනෙක් වශයෙන් තමන් වැඩියෙන් විස්්‍රාම වෙන්නේ වැඩියෙන් විවේක වෙන්නේ කැඩියෙන් සම්පත්‍තිකර தත්ත්වයටපත් වෙන්නේ මොකෙන්ද කියලා ඒ ප්‍රශ්න කරු උත්තර දෙනවනම් මම කැමැති සභාවට. නමුත් මම බලපෑම් කරන්න යන්නේ කැමැති නම් මම ආසයි ඒකට අහන්න ඇහුම්කන් දෙන්න. නැත්තම් අපි යනවා ඊගා ප්‍රශ්නට. මයික් එක දාන්න. ආනාපාන සති භාවනාව. ඔව් සම්පූර්ණ වාක්‍ය කියන්න බෑනේ මොකක්ද ආනාපාන සති භාවනාව කියන්නේ මොන වාක්‍යයට අතුල් කරලාද ඔය කියන්නේ? මගේ හිතට සහනය ලැබෙන්න මට කියන්න මම යම් කිසි මගේ ජීවිතයේ මට යහපත් පැත්තට ගොඩනගා ගන්න පුළුවන් ආනාපාන සති භාවනාව කියලා තමයි මට. එහෙනම් මල උලවටද ප්‍රශ්න අහන්නේ? එතකොට හොම්බඩතයක් දැනවලා නේද? ස්වාමිනාස්ත මේ විහාරස්ථාන වල ඒව කරන්නේ. මම මම විහාරස්ථාන ගැන නෙවෙයි කතා කරන්නේ. මම කතාන්නේ මගේ විඥානය දිහා බලනකොට මට විවේක වෙන්නේ මොකේද? මට උදේකලා වෙන්නේ කොහෙන්ද? මගේ පිරිච්ච ගති වෙන්නේ අපිට විහාරස්ථාන තිබ්බත් එකයි නැතත් එකයි. එව්වට පඳුල්ලන එක නෙවෙයි වැඩේ මේ භාවනා කරන මට හම්බෙන දේ. එච්චරමයි මුළු ලෝකෙම ඔච්චරයි. අල්ලපු ගෙදර මිනිහා මං ගැන කියන එකෙන් මට වැඩක් නැහැ. මම මොකද්ද බුද්ධ විදින්නේ කියලා. ඒ තරම්ම සරලයි මේ අපි අපි මේ විශාල වශයෙන් වටලා ගන්න හදන ප්‍රශ්නේ මම දැන් මෙතන කියන මූලධර්මයෙන් හොයලා බලන්න එච්චර ප්‍රශ්න අහනකොටම උත්තරේ එතන. මම මේ හොම්බට තමයි නැන්නයි කිව්වට තරහ වෙන්න එපා. ඒ මගේ හැටි. මං කියන්නේ එහෙමයි ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕනේ. අපි ප්‍රායෝගික වෙන්න ඕනේ. මම මේ කවුරුත් නලවන්නවත් යම දෙයියන්න බය වේවත් සක්‍ර දේවේන්ද්‍රයන්ට ළඟට යන්නවත් නෙවෙයිනේ භාවනා කරන්නේ. මේ අපිට තියෙන අසහනේ. මේ මේ දැනට දැනෙන දැවෙන තැවිලි අඩු වෙන්නේ මොකේද? චෝක වෙන කායෙන්වත් අහලා හරිනවයි. ඔය උත්තර දීම ගැන සන්තෝෂ වෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞණීය ස්වාමින් වහන්සේ මා අද දින පරයන්කේ වාඩි වී සිටිනා විට නිදිවතර පැමිණීමට ඉඩ නොදෙමි සිතා වීරයෙන් යුතුව අරමුණේ සිත රඳවා සිටිනා විට මොහුනේ තනින් තන පුංචි සතෙකු විදින වාසේ දැනුනි. අතකා බැලූ නමුත් කිසිවක් නැත. නැවතත් එසේ සිදුවී එය නැතිව ගිය අතර දකුණු කකුලේ නියපොත්ත වරාංගතුමේ මාපට ඇඟිල්ලේ යටින් ඉවසිය නොහැකි වේදනාවක් හටගතියි. කොතරම් උත්සාහ කළද එය මැඩපවත්වාගත නොහැකි වූ විට ඉරියව්ව මාරු කිරීමට සිදුවේ. මේ දින දෙකක සිට මේ ආකාරයෙන් පවතී. ඉන්පසු පැමිණෙන්නේ අධික නිදිමතයි. ඔබ වහන්සේගේ නුවණින් බලා මේට පිළිතුරක් ලැබේවා. ඔබ වහන්සේට මාර්ගඵල නිවන් අවබෝධයේ පිණිස මේ කුසලයේ හේතු වාසනාව වේවා. මට මතක නැහැ මගේ නුවණ gedara තියලා අවිලා. ඒක නෙමෙයි මට දැනගන්න ඕනේ. නිදිමතටද කැමැති මේ වේදනාවටද කැමැති කියලා. නිදිමතවත් වේදනාවක් නැහැ වේදනාවක් නිදිමත නැහැ. ඒක මට දෙන්න පුළුවන් සහතික කරලා. මගේ නුවණින් නෙවෙයි. ඒ ස්වභාවය. නිසා වේදනාව වෙනකොට කියන අනේ නිදිමත වරෙන් නිදිමත වෙනකොට කියන අනේ වේදනාව වරෙන් ඔය දෙකම අතේ තියෙන්නේ දෙක කලවම් කරන එකයි තියෙන්නේ හරියට ලුණු දාන්න ඕනේ උඹලකට ටික දාන්න ඕනේ ඒ දුරු මිරිස් ටික දැම්මට පස්සේ හොදි ටික නව ටිකක් දාපුවාම টොප් එකට හොද්ද ඇඳි ගෑවිලා එනවා නිදිමත ආපුවා නිදිමතට බයිනවා වේදනාව ආපුවා වේදනාවට බයිනවා මොන මල හොන්තුව දුන්නත් බයිනවා මේ දෙක පොඩ්ඩක් කලවම් කරන්න නිදිමත එනකොට වේදනාව ගැන හිතන්න වේදනාව එනකොට නිදිමත ගැන හිතන්න අයියෝ වේදනාව අතින් බලනකොට නිදිමත කොච්චර ෂෝක්ද වේදනාව පැත්තෙන් බලනකොට නිදිමත කොච්චර ෂෝක්ද මොකද මේ දෙක අන්ත දෙකක් කම්බේ ඇවිදින මනුස්සයා කුඩ දෙකක් කරයි යනවනේ එහාට මෙහාට පාත් වෙනකොට නැත්තම් දිග ලීයක් අරගෙන යනවා. ලීයෙන් තමයි බැලන්ස් කරවන්නේ. මේ වයර් එක යනකොට රිලව මොකද කරන්න කියලා දැකලා තියෙනවද? මොකද්ද කරන්නේ? නැට්ට උඩ තියාගෙන යන්නේ. ඒ නැට්ටෙන් කියාගේ මොකද වෙන්නේ කියලා. ඒ කුතුරු කට්ට වගේ එහාට මෙහාට වැන්නකොට ඌ බැලන්ස් කරන්නේ නැට. අපිට මේ නැට නැති කෙන නිසායි මං කියන්නේ කුඩ දෙකක් ගන්න කියලා. නැට්ට තියෙනවනම් මට කියලා දෙන්න තිබ්බා. එනිසා මේ දෙකටම සමසේ ප්‍රේම කරන්න නිදිමත ඕන වෙනම වේදනාව වෙලාවට. අපි හිතන්නේ විධිමත ඒකාන්ත ਸਰව අසුභවාදී නරක දෙයක් කියලානේ. එතකොට වේදනාව වෙනකොට නිදිමත වටිනවා නිදිමත වෙනකොට වේදනාව වෙනවා. එතකොට වේදනාවත් ඒ වාගේම උලුප්පලා උල බුදුරජාණන්සේ කියලා තිනවා දිවැස්සවල තියලා තියෙන තොට මොර මන රින්දද්ද යකෝ කියලා. සල්ල විද්ධාන රූපතං දිවැස්සවල තියනවා කියන එක දන්නවද? මගේ උලක් උඩ ඉඳවනවා. මෙතනින් එනවා උල ඉතින් එහෙම ඉන්න මිනිහට නිින්දයි කියලා හිතනවා. දිවස්සල ඉඳලා තොපි දන්නවනම් තොපි ඉන්නේ මේ අපාය යන පාරක පොඩ්ඩ වරදගත්තොත් ත්‍රිසංයුනියට යන්නේ අපායට යන්නේ එහෙව් එකේ ඉන්න තොපට මොළ මර නිදිද කියලා ওই සුත්ත නිපාතේ ගාතාවක ලියලා තිනවා. ඉතින් එතකොට හිතාගන්න තියෙන යටි බණ්ඩ වේදනාව හරි ෂෝක් පලාතකවත් ඉඳදී නිදිමතක් එන්නේ. නිදිමතක් තියෙනකොට වේදනාව හරි ෂෝක්. නමුත් අපි දෙකම හොඳ නැහැ කියලානේ පොතේ ලියලා තියෙන. ඉතින් කොහොමද කරන්නේ? මේ දෙක සම්බර කරන එකයි වැඩේ තියෙන්නේ. ඒ ඒ පදම පිටින් ඉඳලා කරලත් වැඩක් නැහැ. ඒක මේක එනකොට මේක දාන්න ඕනේ. මේක එනකොට මේක දාන්න. ඉතින් මේක හැම වෙලාවෙම සජීවීව කළ යුතු සමබර භාවයක් නේ. ඉතින් ওই වගේ දේවල් අපි කවදද gedare ඉඳදී කරන්නේ? අපේ ආත්මය හා සම්බන්ධ අපිට ඒකාන්තයෙන්ම අදාළ දෙයක් වැරදි වැරදි හරි කරන්නේ මේ වගේ තැනකට ඇවිල්ලා වස්තු භෝග අමතක කරලා ඥාති නමතක කරලා අරමුණකට මේ කිසිම වග විභාගයක් නැති හුස්මට හිත දැම්මට පස්සේනේ ඕක වෙන්නේ. අපි කියන්නේ නම් හුස්ම බලපං කියලා. හුස්ම බැලිල නෙවෙයි වෙන්නේ කඹේ ඇවිදින ගමන් කුඩ දෙක සම්බරද කියලා බලනවා. ඒක නිසා ඕනම ශරීරයේ තියෙන කෙලෙසයක් ඕනම හිතේ තියෙන කෙලෙසයක් පාවිච්චි කරන්න පුළුවන් දන්න මිනිහා. මොකද හැම කෙලෙසයක්ම ඊට හතුරු පක්ෂات එක්ක සම්බර වෙලා තියෙනවා. මේ දෙක සම්බර වුණාට පස්සේ කෙලස් නිකලස් ප්‍රශ්නයක් නෑ සමබර භාවයයි අපිට වැදගත් වෙන්නේ. ඒ නිසා අපි ඔය හිතාන තියෙන ලයිස්තු අපි හිතාන තියෙන හොඳ නරක වල සම්පූර්ණ අර්ථකථනයක් එනවා සියල්ල දෙස විවෘතව බලනකොට. ඒ නිසා රාග ద్వේෂ දෙකත් අත්‍යවශ්‍යයි භාවනාවට. මේක ඒකාන්තයෙන් දුරු කරන්න හැදුවොත් කරන්න බෑ. ද්වේෂය ආපෙලට රාගෙ පොඩ්ඩක් දාන්න. ඉවරයි. ප්‍රශ්නේ ඉවරයි. පොඩ්ඩක් රාගෙ ටිකක් අර කුඩු කරලා තියන්න තිප්පිලි ටිකක් වගේ ගම්මිරිස් ඇටියක් වගේ තියාගෙන ඉන්න අර හැරමිටිය තියාගෙන රාගෙ එනකොට ද්වේෂෙ පොඩ්ඩක් දාන්න ඉවරයි ද්වේෂෙ එනකොට රාගෙත් පොඩ්ඩක් තියෙන්න ඕන ඔක්කොම අයින් කරන්න එපා ඒක පොඩ්ඩක් දාපුවම දෙක සමබර වෙලා ඒ ද්වේෂය ආවට පස්සේ වෙන දුරුමිරිස් දැම්මට හරියන්නේ රාගෙටමයි උත්තරේ තියෙන්නේ රාගෙ එනකොට ද්වේෂයෙන්මයි උත්තරේ තියෙන්නේ ඉතින් මේ දෙකම නරකයි කියලා විසිකරුවොත් යන ගමනක් නැහැ හැම දෙයකම තියෙනවා ප්‍රයෝජනයක්. අපි හිතන්නේ මේක හොඳම නෑ මේක හොඳයි කියලානේ නෑ. එහෙම දේවල් ලෝකේ නෑ. අවස්ථානුකූලව දෙක සමබර කරන්න. ඒ නිසා මගේ ඥානෙ නෙවෙයි මම මේ උත්තර දෙන්නේ. මේ නිකන් තර්කෙට මේ දෙකේම තියෙන ಗುಣ පැත්ත බලන්න මෙව එන්නේ මට පාඩමක් උගන්නන්න හේතුඵල මත මම කියන්නේ රාගෙත් වේදනාවක් නෙවෙයි මම කියන්නේ නිදිමතත් නෙවෙයි මට තියෙන්නේ මේ දෙක අතර සමබර කරලා තරාදිය මැනලා දෙන එකයි. ඒ අන්තිම වැරදුනට කමක් නැහැ. මොකද වරදින්න වරදින්න ඉගෙන ගන්නවනේ. අනිත් දවසට මම මෙහෙම කරන්න හොඳ නැහැ. මෙහෙම කරන්න ඕනේ කියලා ඒවට කියන ක්‍රමවේදය, ක්‍රමසහවිදි. ඉතින් මේ පරිේශණයට බුදුහාමුදුර සම්පූර්ණ ඉඩ දීලා තියෙනවා ආර්ය පරිේශණය කියලා. මේ සම්බර කර කර බලන්න. දෙක හම්බෙලා තියෙන එක ගැන සතුටු වෙන්න. ගරු ස්වාමින් වහන්සේ මම දන්නා දෙයක් නම් සමහරක් මහලු අය තමන් කරන සියලුම පින් වැඩපොතක සටහන් කරන බවයි. එසේ කරන්නේ මරණාසන්න මොහොතේ මේ සිහිපත් කිරීමට කියා මම සිතනවා. ඔබ වහන්සේ ඊයේ දේශනා කළ බණ සාකමටාන අනුව කුසල කර්මයක්, ඇලීමක්, කැමැත්තක්, ආශාවක් එසේනම් කිසිම අකුසලයක් උපද්දව උපද්දවන් නොවන අවස්ථාව Tamanගේ කයේ හෝ ආනාපාන හෝ පිම්බීම හැකිලීමේ සිත තැබීම පමණයිද මරණ මොහොතේ තමා ආසන්නයේ මිනිසුන් හඬා වැළපීම Tamanට කරන ලොකුම හානිය නොවේද තිරුවන් සරණයි ඔය ඔය කක්කාව තියෙන්නේ මිනිස්සුયો ගාව විතරයි කිසිම තිරසනේ කෝයගේ වැඩ කරන්නේ නැහැ ඒ නිසා මරණ වෙලාවේ ජොලිය මරනවා මැරෙන ලොකු එකෙක්ගේ හක්ක ඒක වෙනම දෙයක්. ඉතින් අපේගේ වෙලා තියෙන ඥාතිනික සේරම වට කර ගන්නවා යම ලෝකේ ඉන්න කට්ටිය උඩ ඇවිල්ලා වගේ දෙන්න තියෙන වද සේරම දෙනවා. ස්පෙෂලිස්ට් කෙනෙක් ගාඩ ගියවසේ පාස්ස පැත්තෙන් බටයක් ගන්න, ආයෙන් එකක් ගන්නවා, කටෙන් එකක් ගන්නවා, මෙහෙන් එකක් ගන්නවා, උගුර බලනවා. කල යුත්ත කරා කරන්න දෙයක් නෑ ලෙඩා මලා කියලා මම සාතිකේ ලියනවා. හරනම් ටයිම්ස් මැගසින් එකේ ලියලා තියෙනවා ලියන්න තියෙන්නේ අපායට ගිල කරන්න දෙයක් නෑ මෙහෙන් දීලා එවලා තියෙන කියලා ලියන්න තියෙන්නේ. ඕක තමයි අද වෛද්‍ය සේවය කියන්නේ ඕකට. නෑදෑයෝ කරන්නේ ඒ දේ කරන්න හම්බුනොත් අපේ යුතුයකම හරි. ඉක්මනටම ස්පෙෂලිස්ට් කෙනෙකුට දාගත්තොත් ආයෙත් ගෙදර ඇවිල්ලා අද්දේ හොදා ගන්නවා හරි අපේ ස්පෙෂලිස්ට් බාර දුන්නේ හරි. ඉස්සර මේසු කරන්න ගෙදරට ගෙනලා පිරිටියක් කියලා හාමුදුරුවෝ කෙනෙක්ලා වඩම්මලා ගෙදර දොර පිරිසුදු කරලා තියාිනවා අර මනසට මේ ස්වභාවික දෙයක් දැකලා වරිට. දැන් දැකලා මැරෙන්න හම්බෙන්නේ ඉන්ජෙක්ෂන් කටු, සේලයින් බට, නර්ස්ලා, දොස්තරලා මේවා බල බල මරනකොට ඉතින් අපායට යන්න ඕනේ නැහැ. මේ මගදී ට්‍රේනින් එක දීලා යවන්නේ. කිරින්දේ ඒ ස්වාමීන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා අවසාන කමෙන්ට් පත්‍රේ මොකද්ද? ඒ ශාන්තිගේ අතින් හදපු මිනි පෙට්ටියක් තිබිලා තියෙනවා. මේකේ තැම්පත් කරලා මේ උඩ ගල්ලෙන්නේ තියෙන ගල් දෙබොක්කාවේ තියපල්ලා මට කරන් තියෙන ලොකුම ගෞරවය බැරි වෙලාවත් ඉස්පිරිතාලට ගෙනියන්න එපා. ඉන්ටෙන්සිව් කියා යුනිට් එකේ වැඩ කරන ඕනේ නර්ස් කෙනකින් අහන්න. මොකද්ද මම කෙරෙන්න ලොකුම සේවය මම කවදාවත් ඉන්ටෙන්සිව් කියා යුනිට් එකට නම් ගෙනියන්න එපා. ඒගොල්ලෝ දන්නවා මේ වෛද්‍ය වෘත්තිය හැටියට අවසාන කමිටු පත්‍රය ලියන හැටි. ඒක නිසා කරුණා කරලා මේ ගහේ කොට ස්වභාවික තනක මැරෙන්න. ඒක තමයි අපිට තියෙන ලොකුම ලාභේ. ඒක මිනිස්සු උපදිනාට පස්සේ මේ වෛද්‍ය ශාස්ත්‍රය ආවට පස්සේ ඒකත් නැහැ දැන්. ඇදගෙන ගිහිල්ලා කොහොම හරි ඒගොල්ල කරන්නේ ස්පෙෂලිස්ට් කෙනෙකුට බාර දෙනවා. නැත්නම් ගෙවන මාට්ටුවට දැම්මට පස්සේ මැරිච්ච එක නා කෝකෝ එතත් ගෙදර කටියට ලොකු නම්බුවක්. මරණ ධාතිකේ අනිවාර්යයෙන් මරණ දැනෙන්න තියෙන ආසවල් ස්පිරිතාලේදී මිය ගියයි කියලා. ඔය ස්පිරිතාලේ ලොකුයිනේ. ඕන්න ඔය විකාර වගේක් තියෙනවා. ඥානන්ද සාන්ති ඉන්න කාලේ කියනවා අනාථ පින්ඩික සිටුතුමා මරණ සාධිකයල්ලි මේ මරණ දැනීමක් ලිව්වනම් ලියාවිලු අඹුව ගැන වික පොතේ නෑ. මහා සුබද්‍රාව වරහන් ඇතුලේ සෝවාන්. චූල සුබද්‍රාව සෝවාන්. සුමනාව අනාගාමි. අනාථපිණ්ඩික සෝවාන් උපාසකතුමා මිය ගියේ. දැන් ලියන්නේ මොකද්ද? මැරුණා එංගලන්තේ. ඇමරිකාව. PhD. අසෝලා මිය ගියා. අනේ අම්මේ වෙලා තියෙන දෙයක්. මලගිය එක මොකා වුණත් ඉන්න කට්ටියට නම ලියා ගන්න බැරුණොත් මරණ ධාතිකේ ඒ මරණ දැන්වීමේ හරිම කනගාටුයි නඩුත් යනවා. මට ඒ උනාට මේ කියන්න ගියාම මුල කැලල මතක නැතුණා ප්‍රශ්නේ. පිම්පතේ කතාව. ඔය ඒක නිසා ඒ අපිට උගන්ලා තියෙන විදියට මේ පින් එකතු කිරීමේ කටයුත්තට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒකේ තියෙනවා පිනේ වටිනාකමක් තියෙනවා පය පව නිදහස් කිරීමති. පව අයින් කිරීමති. ඒ නිසා පින් කිරීම පිළිබඳව මතක් කරාට කමක් නැහැ. නමුත් පින් කෙරුවට පස්සේ තියෙනවා පව කියන්නේ හොඳ නැති දෙයක්, පින කියන්නේ හොඳ දෙයක්. අපි මේ දෙකෙන් හොඳට ආවට පස්සේ තමයි ශිෂ්ට වෙන්නේ. සමාජයේ සමාජිකත්වයේ ලබන නරක දෙයක් කරනවා පිට යනවනේ. ඊට පස්සේ තියෙනවා හොඳේ ඉඳලා වඩා හොඳට යන එක. අන්නේ හොඳ නරක දෙක තේරුම් ගන්න එක තමයි සමාජ ධර්මී. හොඳින් වඩා හොඳට යන කට්ටිය තමයි යෝගාවචරය කියන්නේ. ඉතින් අපිට යෝගාවචරයේ වලසින් ඉඳගෙන අර හොඳ නරක දෙක ඉන්න ලෝකෙට අදහස් ප්‍රකාශ කරන්න යන්න නරකයි. ඒක වෙන ලෝකයක්. ඒ ඇතු නරකෙන් අයින් වීම සඳහා හොඳ කරනවා. බුදුරජාණන් කියනවා හොඳ වෙච්ච අයට එන්න මේ වඩා හොඳ එකක් තියෙනවා ඒකට යන්න. ඒක නාර හොඳ නරකව අත ගන්න යන්න නරකයි. ඒක පොඩි ළමයි සෙල්ලම් කරනකොට ඒ පොඩි ළමයිගේ සෙල්ලම් ගෙවල් වලට ලොකු ඇත්තොත් යනවා. ගියාට යන්නේ බබාලා නලවන්න මිසක් රැවටිලා නෙවෙයිනේ. පොඩි කට්ටිය වගේ. පොඩි කට්ටිය සෙල්ලම් ගෙවක් කරන්නේ ඒක ලොකු දෙයක් කරගෙන. නමුත් වැඩි හිටියොත් එතන ගියාට පස්සේ අර බබාගේ භාෂාවෙන් කතා කරාට බබාලා නලවන්න මිසක් අය කට්ටිය දන්න ලොකු කට්ටිය දන්න අපිට මේට ප්‍රශ්න තියෙන ඉතින් බබාලා නලවන්න සෙල්ලම් ගෙට යනවා වගේ. හොඳ නරක තේරෙන්නේ නැති අයට මේ වැඩ තියෙනවා. හොඳ නරක තීරුම් ගත්තට පස්සේ අරගෙන හොඳට ගිය කෙනාට වඩා හොඳට අනේක තමයි ප්‍රතිපදාව කියලා කියන්නේ යෝගාවචරකම කියලා කියන්නේ. ඉතින් ඒ ඇත්තෝ අර හොඳ නරක දෙක තේරුම් ගත්තේ නැති හෝ තේරුම් අරගෙන හොඳේ පමණක් නතර වෙච්ච ඇත්තෝ පිළිබඳව විනිශ්චය කරන්න යන්න එපා. අපිට ඊට වැඩි කළ යුතු වැඩක් තියෙනවා. පුළුවන් නම් අවස්ථාව ලැබුණොත් ඒත් අන්න කියනවා බොහොම හොඳයි. දැවත්ත නරක කරන්නේ නැහැ හොඳයි. නමුත් වඩා හොඳ එකක් තියෙනවා. කරුණා කළ පුළුවන් නම් ඒ ඒතනට යන්න එතකොට පිම්පොත නෙවෙයි ලියන්න වෙන්නේ විපස්සනා පොතක් සතියක් සති පොතක් ඉතින් එකින් එකට එකින් එකට යන්න හරි ඒක තමයි අපිට පුද්ගලික නම් ඒ ප්‍රශ්නයක් එන්නේ පොදු සමාජික ජීවත් වෙනකොට මේක තේරුම් අරගෙන ඉලියොත් හරි ලේසි අනවශ්‍ය ප්‍රශ්න ගැටලු ඇති කරගන්න නැතුව තමන්ගේ පාරට අකුල් හෙලා ගන්න නැතුව යන්න ගරු ස්වාමින් වහන්සේ භව තණ්හා, විභව තණ්හා මාහට කෙටියෙන් විස්තර කර දෙන මෙන් ඉල්ලා සිටිමි. මේ යෝගාවචරයේකට බලපාන්නේ කෙසේද? මේ දුරු කරන්නේ භාවනාවෙන්මද? ස්තුතියි. අපි කල් තියමු ධර්ම දේශනාවට සම්බන්ධ කරගනිමු. ඒ අනුව ඊගා ප්‍රශ්නට මට මේ ප්‍රශ්නේ යනකොට අතර දෙන්න. ගරු සාමීනි මා මා ආසනගෙන ටික වේලාවකින් සිත කය සංසෝනීමක් දැනේ. ඉන්පසු මම දැන් මෙතන කියන සංඥාව නිතර නිතර මනසට දී මම මැරිලා නැහැ. මම ඉන්නවා යන හැඟීමෙන් පිම්බීම හැකිලිම බලනවා. තවදුරටත් සිත තැන්පත් වූ විට සතිය බලවත් වූ විට කෝඹි කනවා වගේ දැනෙනවා. මම කොපමණ කලත් කොපමණ තැත් කළත් ටික වේලාවකට පස්සේ මම ඇත්තට කෝඹි ඉන්නවාද කියලා බලනවා. නමුත් සතිය කැඩෙන්නේ නැහැ. විද්‍යාත්මක පැත්තෙන් එම වේදනාව සෙන්සේෂන් එක වන්නේ කෙසේද? මේක මනසින් සකස් කරන දෙයක්ද? කන්නාවෙන් පැහැදිලි කර දෙනමෙන් ඉල්ලා සිටිමි. අපිට මුල් අවස්ථාවේදී මනසෙන් සකස් කරත් කමන්නේ ප්‍රත්‍යක්ෂ වුණත් කමක් නැහැ සති නිමිත්තක් කරගන්න. කුඹි කරන වෙලාවේදී අපිට එක පැත්තකින් එනවා මේ ශාරීරික අරසාව ගැන හිතලා යා පියලා දාන්න නැත්නම් ඉන්නවද කියලා බලන්න ආසාවක් එනවා. අනිත් පැත්තෙන් හිතන්න පුළුවන් මම මැරිලා නැති බවට හොඳම සාක්කිය. නිින්ද කියලා නැති බවට හොඳම සාක්කිය. මගේ හිත අන්‍ය විහිිත වෙලා නැති බවට හොඳම සාක්කිය නිසා සතිය උග්‍ර වෙන්න හොඳම සාක්කියක්. ඒ අස්වාභාවික විදියට නොහිතූ තැනක කූඹියක් නැවි විදිනවා වතුර බින්දුවක් අල්ලලා යනවා ඉදිකටු දුවනවා උණුසුම් බිබුළු සිසිල් බිබුළු දමන වෙලාවට හිත ඒ සති ධාරාව කඩාගෙන අරසාව පැත්තට දුවන එක ඒක පරිණාමයෙන් අපිට ආපු දෙයක්. ඒත් එක්කම මේක සතිය උද්දීපනය කරන සතිය තෙදවත් කරන දෙයක්. අනේ දෙක දෙපැත්තටම සමහිත දාලා ගත්තොත් තමයි තේරෙයි ශරීර ආශාව වැඩි කෙනා සතා එලවන්න ආරසාවට බලනවා සතිය හදන්න යන්නේකන කායික ආශාව අමිත කරලා ජීවිත ආශාව අමතක කරලා මේ සතා පැමිණීමේ අස්වාභාවික දෙයක් පැමිණීමේ සතිය තීව්‍ර වෙන්න ආරිනවා. එතකොට එලඹ සිටීම තීව්‍ර වෙන්න ආරිනවා. අප්‍රමාදයේ තීව්‍ර වෙන්න හදනකොට එයා තුල ඇති වෙන මේ ඉවසීමේ ශක්තිය ප්‍රතිශක්තිය කොච්චරද කියනවනම් ඊට පස්සේ සෑම සතෙක්ම ඇවිල්ලා කරදරයක් වෙන්න වෙන්න සතිය තියුණු වෙන්න පටන් ගන්නවා. බාධා කරන කරන කෙනාට ස්තුති කරන්න පුළුවන් වෙනවා. ඒක බාධා කරන එකනා අචේතනික වෙන්න පුළුවන්, සචේතනික වෙන්න පුළුවන්, මනෝ විකාරයක් වෙන්න පුළුවන්, ප්‍රත්‍යක්ෂ වෙන්න පුළුවන්. කොයි එකාවත් මම මැරෙන්නේ නැති බවට හොඳම සාක්ෂියක් නේ. නිින්ද කියලා නැති බවට හොඳම නිින්ද හිටියත් නැගිට ඕනෝනේ. ඒ වගේම ඒකට හිත එළඹිලානේ තියෙන්නේ. ආන්නේ පැත්තට ගන්න ගියාම එව්වා එන්නේ අපිට කොනහඬ වෙන්න පුළුවන්. අත් අපි කෙන හෙන්නේ නැහැ. කොනහ ගන්නෙ නැහැ. ඉතින් එතකොට ඒක මනෝවිකාරයක් වුණත් එකයි ප්‍රත්‍යක්ෂයක් වුණත් එකයි. ඒ එනදී මනෝවිකාර ප්‍රත්‍යක්ෂ හොයන්න යනවා කියන එක එනදී සාධාරණීකරණය කිරීම. ඒක කරන්න යන්න එපා. ඒ වෙනුවට ඒ දේ හරහා සතිය වඩා ගැනීමට සූර වුණොත් තමන් මේ හැම බාධකයක්ම සාධකයක් කරගන්න ක්‍රමයේ ඉගෙන ගනි. දල වශයෙන් කියන්න පුළුවන් මේ භාවනාවේ දියුණුවක පෙර නිමිත්තක් කියලා කියන්න පුළුවන්. තිරුවන් සරණයි ගරුතර පින්වත් ස්වාමින් වහන්සේ ධර්මදේශනාවෙන් හා කමඨාන් සුද්ධ කිරීමේදී සාකච්ඡා වුණු පරිදි බවුන් වඩමින් ආර්ය මාර්ගයේ යන්නකොට වද මරණාසන්නයේදී ඇතිවන චුති චිත්තය අනුව කර්මඵල විපාක දේ. චුති චිත්තය අනුව විපාක ලැබෙන හේයින් බවුන් වඩමින් ආර්ය මාර්ගයේ යන්නකොට ලබාගත හැකි ප්‍රයෝජනයේ කරුණාවෙන් පහදා දෙන්න. බවුන් වඩමින් ආර්ය මාර්ගයේ යන්නෙකුට මරණාසන්නයේදී පහළවන චුති චිත්තය යහපත් එකක් වේ. සමහර යයි යම් කිසි විදියකට නිගමනය කළ හැකිද? චුතිතිත්තේ අනුව කර්මඵල විපාක දෙන හේයින් බවුන් වඩමින් ආර්ය මඟ ගමන් කිරීමේ ඵලයක් තිබේද මේ මා අවබෝධ කරගත් ආකාරයයි වරදක් ඇතොත් ස්වාමින් වහන්සේගෙන් සමාව අයදිමි පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි තෙරුවන් සරණයි මෙතෙන්දී අර කර්මයේ සහ ස්වච්ඡන්දය අතර ප්‍රශ්නයක් ඇති කරන තියෙනවා සියල්ල සිදුවෙන්නේ කර්මානුරූපව නම් මම භවනා කරලා මම විනය කරක වෙලා මම ශීලවන්ත වෙලා මම වීරිය කරලා ඇති වැඩක් තියනවාද කියන එක වගේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ කියන්නේ පුබ්බේගත හේතුක වාදයට මේ ස්වච්ඡන්දයත් අතර ඉඩක් තියෙනවා කියලා මට භාවනා කරලා මම මේ යන පාර වෙනස් කරගන්න මට පුළුවන්ද? නැත්තම් සියල්ල කර්මානුරූපද වෙන්නේ කියලා. මේ බුදුරජාණන් ඒ නිසා ඒ නියත ගතික වාදය කියන්නේ සියල්ල කර්මානුරූපයි කියන එක පිළිගන්නේ නැහැ. කර්මයට තියෙන 125ක තැනක් නමුත් අනිකුත් සාධක තියෙනවනේ. චිත, උත්තු, ආහාර කියලා. අනේ ඒව සකස් කිරීමෙන් කර්මය උනත් වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක අර පුංචි කොටසක් වනට වැඩිය පුම්බා දැක්වීමෙන් ඇතිවෙච්චි මනෝවිකාරයක් නමුත් මේ සංවේගය පහල කරන්න පුළුවන් තරම් එලඹ සිටියෙන් එලඹ සිටි සීයෙන් ගත කරන්න මේක ගත්තනම් ඔය තර්ක කර කර ඉන්න වෙලාවක් නැහැ. එලඹ සිටි සීයෙන් හිටියොත් චුති චිත්තේ කොහොමදත් හොඳයි. චුතිචිත්ත නෙමෙයි ජීවත් වෙන හිතත් හොඳයි. ඒක නිසා පුළුවන් තරම් මේ සංවේග ඇති වුණාට පස්සේ සැකයට ඉන්ධනයක් කරගන්න යන්න එපා. දෙන්න යන්න එපා. ඒක තමයි අපේ ෂට හිතේ හැටි. පුද්ගලයාගේ දෝෂයක් නෙවෙයි. නමුත් මේ ඇති වෙන සංවේගය තුල වහවහ එළඹ සිටීම අප්‍රමාදය සතිය දිනු කර ගැනීම සඳහා මිස මේ ප්‍රශ්න විසඳලා කෙලවරක් කරන්න පුළුවන් කියලා හිතන්න එපා. පුළුවන් තරම් ක්ෂණයේ පැහැර අරින්න දෙන්නේ නැතුව ක්ෂණයේ උපයා ගන්න උනන්දු වෙන්න කියලා කියන්නේ. ගෞණීය ස්වාමින් වහන්සේ භාවනාවේදී තණ්හා මාන දිට්ටි ප්‍රහාණය වන ආකාරය පැහැදිලි කර දෙන්න. පෙරවන් සරණයි. ඒ ප්‍රශ්නේ ඉතුරු කරන්න අපි ධර්ම සාකච්ඡාවේදී මේ වෙනකොටත් කියවිලා තියෙන්නේ ඒව අපි ප්‍රශ්න කරුට කරන ගෞරවයක් වශයෙන් පුළුවන් තරම් ඉස්මතු කරගන්න බලමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ අටසිල් දසසිල් වැනි ශික්ෂාපද බුදුරජාන් වහන්සේ දේශනා කර තිබේද නැතිනම් පසු කාලයව සකස් කරගත් දේවල්දයි කාරණිකව පැහැදිලි කර දෙන්න. කොමඩු, ගස් ලැබු, අලිගැට peer වැනි දේවල් සවස පානය කිරීම විකාල භෝජනයේ ආයත් වේදයි පැහැදිලි කර දෙන්න. දෙවෙනි කොටසට මම හිතුවා මම එදත් කිව්වා අපේ චන්ද්‍ර මාත්‍යගාව ඇති ලේඛනයක් ඒක විකාල භෝජනය පිළිබඳ විස්තර තියෙනවා. ඒක ප්‍රසිද්ධ කරන්න. එතකොට ඒකෙන් යම් ප්‍රමාණයකට විස්තර දැනගන්න පුළුවන්. එතකොට සීල්පද ඒක බුදුරජාන් වහන්සේ විසින් පනවන ලද්දක්ද? එහෙම නැත්නම් පසු කාලීන වුණාද කියන එක විශ්වාසය නම් අපි කරන්නේ බුදුරජාන් වහන්සේ විසින් පනවන ලද්දක් කියලා. නමුත් ඒක අපිට පරීක්ෂා කරන්න තියෙන සීල් රැකගාම ලැබෙන ආනිසංස මොනවද කියන එකෙන් තමයි. කවුරු බැනෙව්වත් කමන්නේ සීල් රැකගාම ප්‍රතිඵල ලැබෙනවා නම් ඒකේ දෝෂයක් නැහැ. ඒක නිසා අපිට ශිල්පද රැකලා ප්‍රයෝජන ලැබුණොත් කියන්න පුළුවන් හොඳ දන්න කියන කෙනෙක් තමයි මේක කරලා තියෙන්නේ. මොකද මේක මටත් හරි. ශිල්පද රැක්කට පස්සේ තිබුණට කරදරයටපත් වෙනවා නම් මේ කවුරු හරි ඔළුව මේ ඔළුව නරක් වෙච්ච කෙනෙක් එකක් කියලා කියතයි. ඒ නිසා ඒ ශිල්පද පිළිබඳ සැක කිරීම ශිල්පද නොරක කරන එක නාස්තික වැඩක්. කිසිසේත්ම හරයක් ඇති වැඩක් නෙවෙයි. ලොකු සංසය කියලා තියෙනවා මේ ඒ ස්වාමීන් වහන්සේලා ඉන්න කාලේ ප්‍රසිද්ධ වෙච්ච මේ විපස්සනා භාවනා ගැන කතා කරනකොට ඌව බුද්ධ කාලේ තිබුණේ නෙවෙයි. මෙව මේ පසු කාලීන කියන දේවල් කියලා ඒ කියන්නේ විවේචනය කර කර ඉන්නවලු භාවනා නොකර. ඉතින් බුදුජානක ලොකු සංසය ලියනවා මේ මුලපටන්ම මෙච්චර ගුණානිසංස ලබා දෙන මේ භාවනා ක්‍රමයක් උත්සාහ කරලා බලන්නෙත් නැතුව විවේචනය කරන ඇත්තන්ගේ මොළ ධාතුව සුද්ධ වෙන්න මොන බේත දුන්නොත් හරියයිද කියලා මට නම් තේරෙන්නේ තමන් කරලා බලනනම් ඒකට වගකීමක් අයිතියක් තියෙනවනේ කරන්නෙත් නැහැ. ඒ වගේ කලියොල ඒ ගැන ගුණ දොස් විශ්ලේෂණය කරන්න හදනවා. නිසා සිල්පද රැකලා බලන්න රැකලා ආනිසංශයක් සීතල ගතියක් සදාචාරයක් සભ્યත්වයක් මනුස්ස ගතියක් ආවොත් ආයෙන හිතා ගන්න බුද්ධ ආදී උත්තරවන්නාන්සලාගේ වැඩක්. නැත්නම් ශිල්පද රකින්න කාට වැඩි තිබුණට අමාරුවේ වැටලා කරදරේ වැටෙනවනම් එහෙනම් බුදු ආමඳුරන්ගේ නොවෙන්න ඉඩ තිබේ. ඒක තමන් කරලා බලන්න. එහෙම නැතුව මේ කාගෙන්වත් අහලා දෙන උත්තර වලින් වැඩක් නැහැ. මොකද මේක කරලා බලන්න පුළුවන් එකක්. ශිල්පද කියලා කියන එක කරලා බැලීම සඳහා කරලා තියෙන එකක් කරලා බලලා සංසන්දනය කරලා පස්සේ අපි විනිශ්චයට එමු පොදු සම්මතිය නම් බුදුරජාන් වහන්සේගේ පැනවීමක් කියන එකයි අපේ අන්දරේ ආහාර පිළිබඳ විස්තරේ පෑන්ට්‍රි එකේ මේසේ යට දාලා තියෙනවා. අනිත් එක අපි ආරෝස් ලටත් යොදලා තියෙන යොමු කරලා තියෙනවලු ඒක හැමෝටම දැනුවත් කරන්න කියනවා. මෙහි ඩිස්ප්ලේ කරලානේ තියෙන්නේ. මෙතන තියෙනවා ඩිස්ප්ලේ. ඔය පෑන්ට්‍රි එකේ කබඩ් එකේ දාලා තියෙනවා. ඒක නිසා කියවන්නේ ඒක අංග සම්පූර්ණ එකක් නෙවෙයි. නමුත් දල උපමාන ටිකක් එකෙන් දැනගන්න පුළුවන්. ගරු ස්වාමින් වහන්සේ සීලබ්බත පරාමාසය anu බෝධි පූජා වැනි පූජාවන් පවත්වමින් ලෞකික ප්‍රශ්න විසඳා ගැනීමට උත්සාහ ගැනීමද නැතහොත් නිර්මාංශ වීම වැනි දෑ අනවශ්‍ය අයුරින් දික්ටි වශයෙන් ගැනීමදයි කාරණික පාදා දෙන්නේ නම් මැනවි. ත්‍රිවන් සරණයි. එහෙම සිද්ධි සිද්ධි අනුව සීලබ්බත පරාමාසය දැනගන්න අමාරුයි. තමයි සතිය පිහිටවීම සඳහා යමක් කරනවා නම් ඒවා එතන එතන සාධාරණීකරණය වෙනවා ඒක වටින දෙයක්. නමුත් අසතියෙන් කොයි දේ කරා සීලබ්බත පරාමාස අසතිය යුක්තව කරන සියල්ලම සීලබ්බත පරාමා. ඒ නිසා ආය ඕදලා ගන්න දෙයක් නැහැ. බල්ලෙක්ගේ අසුචියක් ගත්තාම මේක මුල හොඳයි, මැද නරකයි, අග හොඳයි කියන්න බෑනේ. පිට කට්ටේ හොඳයි, මැද නරකයි කියන එක කක්කනේ. ඉතින් අසුචි අසතිය කරන සියල්ලම බලු කක්කා කියලා හිතන්න. හොදලා ගන්න මොකක්වත් දෙයක් නෑ. දිරෝපණදී පැපොල්ලට වගේ දේවල් තියෙනවා වැඩන්නේ අප්පා. ඒ ගන්න දෙයක් නැහැ. මේ බලු කක්කවල තිබුණේ වනේ. අසතිය තිබ්බනම් හොදලා ගන්න කොට ගන්න දෙයක් නෑ. එච්චරයි කියන්න තියෙන්නේ. අප්‍රමාදන එයාට කිසි කෙනෙක්ගේ සරණක් පිටක් නෑ. බෝධි පූජානේ හරකෙක් මරුවා සතියෙන් කරනවා නම් ප්‍රයෝජන තියෙනවා. හරකෙක් මරුවා සතියෙන් කරනවා නම් අඩු ගන්න ඊට පස්සේ නොකරන්න සීවිලනවා. හරක් මරන උග දෙනේ බීලා හරක් මරන්න. ඒක මරන්න බෑනේ නැත්තම් කරන්න බෑ ඒ වැඩේ. සීයෙන් කරන්න. අකුසල් කෙරුවත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඊට පස්සේ ආයක නොකර ඉන්නේ කවුරු කිව්වට නෙවෙයි කරන්න බෑ. ඒ නිසා මේක බොහොම සරලව දේශනාවක් තියෙන ඉතින් ඔබ දෙනෙක් කියාවි මේ සිහියෙන් මුළු සාසනයම විසඳන්න පුළුවන්ද කියලා බැරි වෙන්න නම් පුළුවන්. නමුත් මේ සිහියෙන් කරන්න පුළුවන් කියලා ගත්තොත් හොඳක් මිසක් නරකක් නම් වෙන්නේ නැහැ. ඒ සීලබ්බත පරමාස ගැන කියනකොට කියන්න තියෙන්නේ අසතියෙන් අවිචාරවත්ව කරන ඕනම දෙයක් පරාමාශණයට වැටෙනවා. සම්මර්ෂණය නෙවෙයි පරාමර්ෂණයට වැටෙනවා. ඒ නිසා සිහියෙන් කරනකොට අපරාධයක් කරත් එයාට ඒකේ වගකීම් ආදීනව ආනිසංස දැනගන්න පුළුවන් නිසා මත්තර නොකර ඉන්න හරියක උදව්වක් වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ භයංකාර වූ සංසාරෙන් මිදී මාර්ගඵල ලබා ගැනීම සඳහා මෙම භාවනාව ඉදිරියට වර්ධනය කර ගන්නා අයුරු පැහැදිලි කර දෙන්න. ඒ සඳහා අධ්‍යයනය කළ යුතුම සූත්‍ර දේශනා වෙතොත් අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන්න. ඒකම ඉල්ලීමක් නම් කරදෑගේ මුළු සූත්‍ර පිටකයේම තියෙන හරිය එකක්වත් නරකෙවුවා නෙවෙයි. මුදන්ස කිසියම් දනකේම නරක අනේව දෙයක් නැහැ. ඒ ලඩලා ලඩලද වෙලාවක ඒක කියවන්නේ ඒකේ දෝෂයක් ඇත්තේ නැහැ. ඉතින් මෙහෙදිත් අපි කරන්න හදන්නේ උපරිම වෙලාව අරගෙන කරන එකයි. ඔක ඊට වැඩිය දෙන්න ක්‍රමයක් මට තේරෙන්නේ මේ යන ක්‍රමයට වැඩිය තවත් ඉල්ලනවා නම් ඉතින් මොකද කරන්නේ කොහෙන් දෙන්නේ? ඒ නිසා කරුණා කරලා මේ මේ දෙන ටික කාලා බලන්න ඊට පස්සේ කතා කරමු. ඒක සාක්කුවේ දාන තව ඉල්ලන්න හදන්න යන්න එපා. සාක්කුවේ දැම්මයි කියලා කියන්නේ දිරවවා කියන එක නෙවෙයි. කරුණා කළ මේක ක්‍රියාත්මක කරන්න. එතකොට ඊටු ටික කෙරේ. ගරු ස්වාමින් වහන්සේ භාවනාව යම් හේකින් සඵල නොවන හොත් මරණ මංචකයේදී දුක දිගට නොගොස් සුගති පරායන වීමට තාක්ෂණික ක්‍රමවේදයක් වරන් ඇතුළේ තියෙන ටෙක්නික් එකක් අප කෙරෙහි අනුකම්පාවෙන් දිසාවාදාරන්න. භාවනා නොකරන වෙලාවේ අපාය යන්න ඕන ඉන්නේ අපායි. ආයි මැරෙන්න ඕනේ භාවනා නොකර ගත කරන ජීවිතය කියන්නේ අපායක්ම තමයි. අසුචි නරකයක්. එවන්සයි මරණින් එහාට යන්න දෙයක් නැහැ. මරණින් පස්සේ යකෙක් වෙනවනම් මැරෙන්න ඉසලා තු යකාම තමයි. මරණයට පස්සේ ප්‍රේතෙක් වෙන එක මේ ජීවිතෙත් ප්‍රේතෙක්ම තමයි. මේ ඉන්නකමුත් ප්‍රේතෙක් වාගේ. ওই මරණය මහා ලොකෝට ගණන් ගත්තට ඒ ලකුණු ටික හොඳට පේන්න තියෙනවා. ඒ නිසා මේ මේ ළඟදී එක්කෙනෙක් අහලා වල තියුණා මගෙන් මේ රහතන් වහන්සේලාට ස්වාමීන් වහන්සේ හීන පේන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා. මේ ඔබ වහන්සේගේ අදහස මොකක්ද කියලා. මම කව රහතන් වහන්සේට මුළු ලෝකෙම හීනයක් ආය වෙනම හීන පේන්න දෙයක් නැහැ. මේක මේ විකාරයක් නෙමෙයි මේකේ තියෙන්නේ. ඉතින් අනිදාගෙන ගොරෝ ගොරෝ අහින බලන්න ඕනේ මුළු ලෝකෙම හිණයක්. ඒ වගේ අසතියෙන් ජීවත් වෙන මනුස්සයට මැරිලා අපාය යන්න ඕනේ නැහැ. ඉන්නෙම අපායේ තමයි. ඒක දන්නේ නැතිකම තමයි අවිද්‍යාව කියන්නේ. කරවිලේ ඉන්න පණුවට චිත්ත තේරෙනවයි කියලා හිතනවා. බුට හරි ආසයි ඇතුළට කාගෙන යන්න. ගොම්බෙට්ටක් අරගෙන යන ගොම කුරුමිනියා දන්නවද මේ පොක උඩ තියාගෙන යන්නේ ගොම්බෙට්ටක් කියලා? දන්නේ නැහැ. ඌට හම්බෙන්නේ ලොකුම දෑයක්ද? අපෙන් නැවෙන නැද්දකින් විතරක් මේ මොකද්ද මේ උස්සගෙන යන්නේ කියලා. ඔය පාරායින තියෙන රිලාබෙටි හැම එකම බොහොම ගෞරවයෙන් අරන් යනවා. අපි යනකොට පයින් වැදුනොත් එහෙම හරියට කේන්ති යනවා උට. ඌට කීයද හැක උඹ කියලා මේ අසුචි වලක වැටියන් කියලා. ඉතින් දැන්නමත් ඒකනේ ඉන්නේ. මේ ආසතියෙන් ගත කරන ජීවිතය කියලා කියන්නේ තිරිසං කියන එක විතරයි කියන්නේ. දැනටමත් තිරිසං අපායයි. ඒ නිසා අපි කොච්චර වෙලා මනුස්ස ලීලාවෙන් මිනිස්සෙක් විදිහට කටයුතු කරනවද කියන්නේ සිහියෙන් ඉන්න ටික එහෙම නැති වෙලාදී අපි රාජමාලිගාවක හිටියත් මොන જાති කෙරුවත් තිරස්චාන හා සමානයි ජීවිතේ. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරමු තිරස්චාන කියලා කියන්නේ හිස හරහට කියන එකයි. මනුස්ස කියලා කියන්නේ මනස ඔසවා තබාගත්. ඉතින් ඕකේ තියෙන සතිය තමයි. සතියෙන් නැතුව ඉන්න කෙනා මරුණට පස්සේ මනුස්ස ලෝකෙට එන එක හෝ මරණයෙන් පස්සේ අපායට යන ඒවා කතා කතා කරන්නේ මේ සතිය සහ සතිය නැති එක කියන එක තේරුම් ගත්තේ නැතිකම නිසා ඒ නිසා ඒ සියලු ආචාර ධර්ම පිළිබඳ ප්‍රශ්න පවා සතියෙන් ගත කරන කෙනාට එන්නේත් නැහැ මෙවැනි ප්‍රශ්න අහන වෙලාවට සතියක් නැහැ මේ ප්‍රශ්න කල්පනා කරනවා කියලා කියන්නේ සතිය නෙවෙයි අපි මේ ධර්ම සාකච්ඡා කරන්නේත් ඒකටත් නෙවෙයි අපි ධර්ම සාකච්ඡා කරන්නේ කරුණා කරලා එළඹ සිහිය එළඹ සිටි සිහිය වැඩි කරගන්න මිසක් ආ නිකන් හම්බ වෙනකොට දෙමළ පත්‍රේ බලන එක නෙවෙයි. පත්‍රේ නිකන් හම්බ වෙන නිසා දෙමළ වුණත් කමන්නේ බලනවනේ කට්ටිය ඔෆිස් වල ඉන්නකොට. ඒ නිසා අහුවෙච්ච අපිට ප්‍රශ්න අහන එක නෙමෙයි ප්‍රශ්න අහනවයි කියන්නේ. සතිය දිනු කිරීමට යන ප්‍රශ්න අහන්න. ඒකට සභාවේ ගෞරවයේ ඒ වගේම කාලේ වටිනාකම තියෙනවා. එහෙම නැත්නම් මේ අසතිය ගැන අනම්මනම් ගැන කතා කරන දේවල් වලට මේ වගේ වෙලාවල් ගත කරන්න යන්න එපා අපරාධයි. ගල් ස්වාමින් වහන්සේ වෙන්න තියෙන දේ දැනෙනවා වගේම හිතෙන දේ වෙනවාද කියලා සමහර වෙලාවට හිතා ගන්න බෑ. හිතපු නිසාද උනේ කියලා සමහර වෙලාවට හිතෙනවා. ඒ වැරදිද? තෙරුවන් සරණයි. හොඳට බලන්න ආනාපානය කරනකොට ආනාපානය දැනෙනවා නම් මේක විසඳ ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කල්පනා කරලා විසඳ ගන්න පුළුවන් නම් බුදුජානනාංශයේ ඉතින් චින්තාමය ඥානෙට නිවන කියලා කියාවෙන්නේ. මේක කවදාවත් ඉවර කරන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයි. ඉවර කරන්න පුළුවන් තැන තමයි ආස්වාස කරනකොට ආස්වාස බව දන්නවනම් ප්‍රසවාස කරනකොට ප්‍රසවාස බව දන්නවනම් ඒක අගේ කරනවනම් මේ ප්‍රශ්නවලට උත්තර තියෙනවා. නැත්නම් කායින්වත් ඇහුවට හරි උත්තරේ ලැබුණත් Tamange අසහනේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා මෙවුවා මේ බාහිර ප්‍රශ්නවලට උත්තර හිවිල්ලක් අච්චර ලස්සනට අභ්‍යන්තරේ උත්තර හොයන්න පුළුවන් ගතියක් තියේදී නිසා කරුණා කරලා ඒ ක්ෂණය එලඹ සිටීම කරන්නේ එතකොට මේ ප්‍රශ්නට උත්තර නොබෝ කලකින් ලැබෙන බව නම් සාතික කරලා කියන්න පුළුවන්. ගරු ස්වාමින් වහන්සේ ලිඛිත ප්‍රශ්නවල අවසාන ප්‍රශ්නය ආනාපාන සතියේ සිත තබාගෙන සිට විටදී වරින් වර ද්වේෂසහගත සිතුවිලි මතුවේ. එමෙන්ම ආනාපාන සතිය නොවඩා විවේකීව සිටන විටදීද ද්වේෂය මතුවේ. මාහට වැඩිපුරම ද්වේෂය මතුවන්නේ මෑණියන් කෙරෙහිය. ඇයගේ වචනවල යහපත් බවක් නැත. එම වචන මතක් වීමේදී ද්වේෂය හටගනී. මේට කුමක් කරන්නද? කරුණාවෙන් පහදා දෙන්න. ඇයගේ වචන මතක් වන විටදී මා නාගයේ කුසේ කිපේ. එය මාහට අන්තරායදායක බව මාහට වැටහි. නමුත් ඒන් මිදිය නොහැක. උඹේ දුවත් සිටු මතේට දීග ගිය දිනේ පියාණනුත් මමත් මෙදා විඳ කුබුදුක දැනේ කියලා මතක තියාගෙන තමන්ගේ දරුවත් ওই විදිහටම තමන්ට වෛර කරනවා. එච්චරයි. ඕකේ ගන්න තියෙන එකම පාඩම එච්චරයි. වැදූ අම්මලත් වෛර කරන්න අපේ හිතේ විලි ලැජ්ජාවක් නැහැ. හැබැයි අපි හිතනවා නම් දරුවෙක් වදලිලා අනේ මෙච්චර මාන්තල වදපු දරුවා අනේ මට වෛර නොකරවා නොකරයි කියලා ඒක නිකන් බොරුවක් විතරයි. වැඩියෙන්ම ප්‍රේම කරන තැන තමයි වැඩියෙන්ම වෛරය යන්නේ. ඒ දිග ඇතර කිසිම වෙනසක් නැහැ. ප්‍රේමයම තමයි වෛරයට වැඩිය භයානක දේ. ඒ නිසා අපි කෙලවරක් නොදෙන අපාර මේ සංසාරේ නැවත උපන්නොත් මගේම පිය වේවා මගේම පුතු වේවා කියලා කියන්නේ කන්‍යම් මරඤ්ඤම් කියන එකම තමයි. ඉන්න මොකක්වත් නැහැ. ඒක නිසා අද අද සමාජයේ බටහිර සමාජයේ හැම දරුවෙක්ම දෙමාපියන්ට වෛර කරනවා. ඒක මොන විදියෙන්වත් බේරන්න බෑ. හිත සන්තෝෂ වීම පිණිස මේකත් ඒකට ඔප්පු කරනවා. මේ මේම මේම සමාජ විද්‍යාත්මක නිරීක්ෂණයක් තියෙනවා. ඉස්සර දරුවන්ගේ ප්‍රේමය දරුවන්ගේ වෛරය ප්‍රධාන වශයෙන් ගිය පියාට පසුගිය අවුරුද්දේ සීග්‍රේම අවදිහතට හැරමින් යනවා. ඒක ඒක හොඳටම දන්න කාරණාවක්. ඒ නිසා දලයි ළමතුමා නිව්සීලන්තයට ආපෙලාදී කියනවා ඉස්සරහට යුද්ධ ඇති නොවීමට අවශ්‍ය නම් මව්වරු පරිස්සම් වෙන්නේ. අම්මා ළඟට තමයි ද්වේෂය එන්නේ. අම්මා ඒකට ක්‍රියාත්මක කරන ප්‍රදේශයේ හැටියට පවුලේ සමගිය තීන්දුව වෙනවා. පවුලේ සමගිය අනුව රටේ සමගිය තීන්දුව වෙන නිසා අම්මලා දන්නවනම් ඉසර තාත්තා වෙනුවට තිබුණු ද්වේෂය දැන් මයි දිහාවටයි එන්නේ කියලා ලොකු ඉවසීලමකින් කටයුතු කරන්නේ. ඊට පස්සේ අම්මලාට වෛර කරන දරුවෝ ඉන්නවනේ. ඒ දරුවෝ මතක තියාගන්න උඹලත් කවදා හරි අම්මා කෙනෙක් වෙච්ච දවසේ උඹ වදන්නේ ද්වේෂයක්. දරුවෙක් නෙවෙයි. ඒ නිසා අද ඉන්න හුඟක් තරුණ පිරිස ළඟට ඇවිල්ලා අහනවා දරුවෙක් ඇතිකරන්නද ස්වාමීන් වහන්සේ පාද කියලා. ඒකට මත ප්‍රකාශ කරන අම්මා කෙනෙක් කියනවා දරුවෙක් හදනවා කියන එකයි බල්ලෙක් හදනයි කියන එකයි වෙනස්. බල්ලා ගෙනල්ලා කන්න දීලා හැදෙනවා ඌ මැරලා යනවා වෙනම එකක්. දරුවෙක් කෙනෙකුට ලොකු වගකීමක් ලොකු ද්වේෂයක්. බල්ලා වෛර කරන්නේ නැහැ. බල්ලට කොච්චර කරද කියලා බල්ලා වෛර කරන්නේ නැහැ. උගේ බලුකම ඒ දරුවා නම් කොහොම හරි කරලා කොන හැව්වේ නැත්තම් අම්මටයි තාත්තටයි උට නිින්ද යන්නේ ඒ දරුකම. ඉතින් ඒ වැනි යුගයක අපි ඉන්නේ අපි අම්මලා තාත්තලාත්මයි අපි දරුවොත්මයි. අපි චක්‍රේනේ ඉන්නේ. ඒ නිසා ඔය ඕකම තමයි මනුස්ස හිත කියන්නේ. ඒක නිසා තේරෙනවා මම මෙහෙම කරනපා මට ඒක හොඳක් නෑ කියලා. නමුත් කෙරෙන්නේ ඒක තමයි. ඒක නිසා අපි මව් වෙලා පිය වෙලා ගත කරන හැම එකක් තුළම යම් තාක් ප්‍රේම කළා නම් ඒ හා තමාන වෛරයක් තියෙනවා. ඒ නිසා සමහිත පවත්තන්න බල ඔක්කොටම තුරුන් සිංහලයේම නෑ දෑයෝ අපි ඔක්කොම අවුරු ඔක්කොම පියවරු ඔක්කොම දූ දරුවෝ කියලා හිටගෙන ඔය වෛරය ටික බෙදිලා යනවනේ. දැන් මේක නෑ දරුවාගේ ඒකාන්තෙම තමන්ගේ අම්මට නෑනේ. ඔක්කොම ලම්මලා ඔය ද්වේෂය ටිකක් බෙදිලා යයි. නිසා මම කියන්නේ මං ඉස්සරහා ඉන්න ටික වගේ නෑයෝ. කවුරු හරි කමන්නේ නෑ. මම ළඟ නෑනේ ඒක එක්කත් මට අදාළත් නෑ මට ඕනෙත් නෑ. ඉදිරිපත් වෙච්ච එකට අම්මේ තාත්තේ කියාගෙන ඉන්නවා. ඌ ගියාට පස්සේ පළච්චාවේ මට මොකෝ උට කැන්සර් එකක් ඇවිච්චාම් මොකෝ මට උට සුවිප් එකක් ඇවිච්චාම් මට මොකෝ. ඉන්නකම් විතර නෑ දැකමති. ඒ කම්බලෙම පුදියා ගන්න හිඟන්නෝ ටික වගේ. පහුවෙන්ද හම්බෙන්න හිඟන්නෝ ටික ඒකතු වෙලා ජොලිය කැඳ ටිකක් ඔයගත්තා ගියා. පහුවෙන්දත් අම්බලමඩ එකතු වෙච්ච හිඟන්නෝ ටිකත් එක්ක ඉන්න එකයි තියෙන්නේ. ඊට එහා ගිය හැම සම්බන්ධතාවයක්ම දුකක්. පෙමතෝ ජායති සෝකෝ. තණ්හාය ජායති සෝකෝ. ඉතින් අපි තණ්හාවට කැමති වෙනවා ප්‍රේම වෛරයට අයින් කරනවා කිව්වට දෙන්න එකට එක. ඒ නිසා මේ ලියන කෙනත් මතක තියාගන්න පැවිදි වීම වගේ අභාග්‍යයටපත් වෙන්න උනේ නැත්නම් ළමයි හම්බ වෙනවා. ළමයි හම්බුනොත් ළමයි කියලා වදන්නේ ද්වේෂයක් තමයි. රාහු ජාතම් බන්ධනං ජාතම්. ඉතින් මම භයානකයි නේ එහෙම කියන එකනේ. මට කීයගේ මොකද මට බඳින්න අදහසක් නැහැ. එහෙනම් මට බය වෙන්න දෙයක්. හැබැයි මගේ අම්මයි මම එහෙම කියනකට කැමති නැහැ. මගේ අයියලා අක්කලත් කැමති වෙන එකක් නැහැ. මම මේ මගේ අයිතිය තියාගෙන ඉන්නවා. මට ඕනේ අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන්. හැබැයි මම ඔක්කොටම වගේ සලකනවා පුළුවන් තරම් සහෝදරයන්ට සහෝදරියන්ට වගේ එතකොට අපිට ඔය එක එක්කෙනෙක්ගේ තනිකර ද්වේෂයක් එන්න ඔක්කොම බෙදිලා යන. ඒ නිසා ධර්ම පවුලට එකතු වෙන්න ඒක ඕනෑකම කරගන්න ලේනෑකම අයින් කරන්න. මේ දුක එන හරියක් එන්නේ ලේනෑකමට ඕනෑකමට අපි ඇසුරු කරනවා. යකඩත් තලා ගන්න ඕන නම් කම්මලේ ඉන්න ආචාර්යයට ගිහලා සලූට් එක ගන්න ඌර ගානක් දීලා යකඩේ තලාගෙන එනකන් ඕනේ. යකඩේ තලා ආවට පස්සේ අපිට මොකද කම්මලට එන ගහපුවම අපිට මොකද? ප්‍රශ්නේ නැහැ. ඒ නිසා අපි වැඩ ඔක්කොම යන්න ඕනේ පරෝජනේ සලකලා. ඕනෑකම, ලේනෑකමත් එක්ක කරන්න බෑ. මොන જાති ඒ නිසා බුදුජානහන්සේ කැත නැතුව කියනවා උඹ සතිමත් නම් උඹ සාක්‍ය සිංහ පවුලේ ලේනෑයෙක් වෙනවා කියලා. ඔබ සාක්‍ය දීතාවක් වෙනවා සාක්‍ය පුත්‍රයෙක් වෙනවා සාක්‍ය පුත්‍රයෙක් වෙන්න ඕනේ නම් ලේනායව අයින් කරපන් ලේනායත් එක මේ වැඩේ කරන්න බෑ මේක ටිකක් දරුණුවට කිව්වා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එතුමා කිව්වේ උඹට උඹට උඹේ අම්මට තාත්තට වෛර කරන්න බැන්නම් කවදාකවත් මගේ ශිෂ්‍යෙක් වෙන්න බෑ. යසර වැඩිනේ. ටිකක් සර වැඩි. උඹට උඹේ අම්මට තාත්තට වෛර කරන්න බැන්නම් කවදාකවත් මගේ ශිෂ්‍යෙක් වෙන්න බෑ කිව්වා. බුදුජානනාංශෝක ටිකක් ලාවට කිව්වා මම මගේ අම්මයි තාත්තයි හැඬු කඳුලෙන් බලහන් ඉඳදී මං ගී ගිය අතෑරියයි කියලා. එකම තමයි. මේක ටිකක් බටර් ගාලා කියන්නේ. මම්මගේ අම්මයි තාත්තයි හැඬු කැඳුලෙන් බලහන් ඉඳද්දි මගේ තරුණ භද්‍ර යවවන වයසේ මම ගිග්ගිය අතෑරියා. මේ අපි අකමැති නමුත් තිත්ත නමුත් සත්‍ය. ලේනකම හැමදාම පිළිකාවක්. ලේනකම හැමදාම අවුලක්. පටලවිලා කවදාව සන්තෝෂ කරන්න බෑ. ඕනෑකම ඊට වැඩිය වෙනස්. ඕනෑකම ඉතින් ප්‍රයෝජනෙ සලකුවාට පස්සේ ඉවරනේ. මිනිස්සු දන්නේ ඕනෑකම වගකීම් වලින් පැහැර හැරීමක් යුතුයකම් පිළිගත්තේ නැති ගතියක් සමාජ ධර්මවලට විරුද්ධ යamak කියලා. නමුත් එහෙම තියෙනන කොහොම සංඝ සමාජය ජීවත් වෙන්නේ? සංඝ සමාජයේ ජීවත් වෙන්නේ නෑකමට නෙවෙයි ඕනෑකමට මත පමණයි. ලේනෑකම නෑ. ඉතින් තාම අවුරුදු 2600 තිබ්බේ. ඒක නිසා ධර්ම ඥාතිත්වය ලබා ගන්න මේ ඥාතිත්වය මේ වගේ දෙයක් කියූප එකට කාටි ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වගේ සභාවකට Tamanට අදහස් හෙලි කරගන්න පුළුවන් වෙච්ච එක මට මතකයි මම බුරුමේ ඉඳද්දී ඉංග්‍රීසි භාෂාවෙන් ලියතේ ලියුමක් දුවක් කියවපු ලියුමක් සයිඩට පරිවර්තනය කරා සයිඩට අදාහ ගන්න බැරුව ගියා. මම ඇමරිකාව හැදිච්ච හරි ලස්සන තරුණ වයසේ දරුවෙක් ඇමරිකන් තාත්තම ගෙනල්ලා බාර දීලා තාත්තා භාවනා ගුරුවරයෙක් බොහෝ දෙනෙකුට උදව් කරන කෙනෙක්. මේ තියලම පස්සේ ඒගොල්ලම දන්න විවේක ස්ථානක තැම්පත් කරලා පස්සේ ආ තාත්තට ලියන්නේ නැතුව සයිඩුවට ලියුමක් ලිව්වා. ඒකේ කුපිට තුනක් විතර ලියලා තිනවා අන්තිමට කියලා තිනවා මට එකයි ස්වාමීන් වහන්සේ බේරන්න බැරි මම මේ බුරුමෙට ගෙනල්ලා ඔබ වහන්සේට බාර දුන්නු තාත්තා පිළිබඳ මට තියෙන ද්වේෂය නැති කරගන්න බෑ. මිලෝ යකෙක් හිතන්නේ ඒ ළමයා මේ ගෙනල්ලා සයිඩට බාර දුන්න එක ගැන තාත්තා ගැන ළමයා ද්වේෂයෙන් ඉන්න බවක් බැලු බැලනකොට පුදුම විදියට තාත්තයි දුවයි අතර පුදුම ඇඳුනුම්කමක් තියෙනවා. ඉතින් සායඩෝ මට කීප වතාවක් කිව්ව උඹට ওই බුරුම භාෂාව වැරදිලා ඔය ලියන්නේ උඹ කියන්නේ. ඒ නැත්තම් ඉංග්‍රීසි එක හරියට කියවලා නැතුව ඇති කියලා. මම කනෑ මේ ළමයාට කියන්න ඕන පණිවිඩය එච්චරයි. මගේ හිත විවේක වෙනකොට මම මගේ තාත්තා පිළිබඳව වෛර කරනවා. හැබැයි මම ඒක භාවනාවට අරන් තියෙනවා. ඉතින් කොහොමද අපි මේක හීනයක්ද මේක සත්‍යයක්ද කියලා හිතන්නේ? එවැනි දරුවෙක් වෙනුවෙන් අම්මලා කොච්චර කැපකිරීම කරනවද? කැපකිරීම ලාපිට ලැබෙන්නේ මොකද්ද? ඒ දරුවන්ට කියා ගන්න බැරි ද්වේෂයක් තියෙනවා. ඒ සර්පය අතර තියෙන ද්වේෂය ගැන අපි ලැජ්ජ වෙනවා. බල්ලයි මීයයි අතර තියෙන ද්වේෂය ගැන කනකාටු වෙනවා. නමුත් මේ දරුවෝ එකම දරුවෝ සම්පත් දෙපාර්තමේන්තුව අතර එවැනි වාතාවරණයක ඉඳගෙන මම මේ ආරණ්‍යයක ඉන්නකොට අපි මේ ඇතුලේ ඉන්න අතර රණ්ඩු යනවා අපේ අතර. ගැටුම ඒතු මං කියන්නේ ඉතින් අම්මලා තාත්තලා අතර රණ්ඩු යනවනම් මේ එක එක තැන් වලින් උපදිච්ච අපිට රණ්ඩු නොගියොත් තමයි පුදුම වෙන්නේ. යන්න මේපා. හැබැයි අපි රණ්ඩු කරනකොට ගෙදර ඉන්න කට්ටිය සන්තෝෂ නැති යන්දම් උන් එහෙ රණ්ඩු කරන්නේ ගෙදර හිටියනම් ගෙදරනේ රණ්ඩු කරන්නේ. දැන් අපි අපි ඔය ගහ බෙලා ගන්න ඔය ඒ වෙලාවට මුට්ටියක් අලා මුට්ටියකින් දමලා ගන්නවා එච්චරනේ. යන්තම් gedare මිනිස්සු සන්තසන අනේ ඔය මල හොන්තුව gedare හිටියා නම් අපිත් එකයි රණ්ඩු කියලා. ඔයගොල්ලෝ භාවනා කරනකොට gedare කට්ටිය කොච්චර සන්තෝෂ වෙනවද කියලා දන්නවද? අනේ අම්මේ gedare හිටියා නම් අරකො එහෙන් කොක්ක මෙහෙන් ඇදිලිනේ. දැන් ඒගොල්ලෝ මට නිර්නාමිකව ස්තුති කළේ වෙනවා ස්වාමීන් වහන්සේ නිවන් දකින්න ඕනේ කියලා. ඇයි ඒ? මේ මල හොන්තු gedare තිබ්බනම් එහෙම කොකුනේ ඇන උදලු ජාම අපේ භාවනා මධ්‍යස්ථානේ සෑහෙන්න පිං සිද්ධ වෙනවා. Nissan වනේ ගැන අපි හරි ආඩම්බරෙන් ඉන්නේ. මේ ගෙවල් වල තිබ්බනම් මේ තියෙන කොකු ටික ඔක්කොම මේ මේ මේ ඕගොල්ලෝ මේ හැවිල්ලා ගහ බැනගත්තත් මට නම් ගාලල්ල. මම දන්නවා ගෙවල් වල හිටියත් ඔය ඇලි ගලි හිටියත් ඔය ද්වේෂය ගත කරන්නේ. මේක එළියට එන්නම දෙන්න. එළියට දීපු ගමන් සරව තුවාලයක සරව ටික එළියට ගියාට පස්සේ පුරුව තියෙන තුවාලයක පුරුව එළියට ගියාට පස්සේ ලොකු සාන්තියක් එනවා. නැත්තම් පුපුරු ගන්න. අපිට පුළුවන් ද බලන්න ගෙදරක දොරක ඉඳද්දි මේ වගේ විවේකීව කතා කරන්න. බෑ. ඒක අසභ්‍යයි. අපිට තියෙන හොඳ පැත්ත විතරක් කතා කරලා ආදරය ගැන කතා කරලා නැවත ඇතුලේ තියෙන කැකෑරෙන ද්වේෂයක්. ඒක ඒ අනිවාර්ය මනුස්සකම. සත් සුද්ධ මනුස්සකම නෙමෙයි මෙහෙම ලියුමක් ලියන්න පුළුවන් ද බලන්න නැත්තම් කාට හරි විශ්වාසයක් නැත්තම්. ඒක නරකක් නෙවෙයි හොඳයි. නරකක් ගැන කතා කරන අපේ ධර්මයට දාලා බුදුන් නොහිටින්ද බුදුහාමරමේ ප්‍රතිපදාවක් අපිට නොදෙන්න කොහෙද අපි ඉන්නේ? කාටද වසංගන්නේ? කාගෙන්ද හංගන්න හදන්නේ? නිසා අපි හැම කෙනාම සහෝදර සහෝදර වගේ කටයුතු කරන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කරලා තිනවා සමග්ගාණං තපෝසුකෝ භාවනා දුෂ්කර භාවනා ජීවිතේ හරියන්න නම් සමගි වෙල්ලා මේ එකිනෙකාට කුඩුමිටි කපුරු හිලව් වගේ නියව ගන්න යන්න එපා. අපි මේ නාන්නතර අම්මලා තාත්තලාගේ දරුවෝ මේක වහලයක් ඇට හිටියට. මදයි මේ කපා කොටා ගන්න නැතු ඉන්න එක, කා කොටා වැටෙන්න නැතු ඉන්න එක. ඉන් එහාට දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. කද්දාකත් බලාපොරොත්තු වෙන්න එපා. අපි මේ ඉන්න සමගිය ගැන ඉතාම සතුටු වෙන්න ඕනේ. විශ්වාසා පරමා ඥාති. අපි නිකන් විශ්වාස කරපුවම අපේ ඥාතිකමක් ඇති වෙනවා. අන්තර ඒ ඥාතිකම ඇතිනම් වැඩියෙන්ම සන්තෝෂ වෙන්නේ මම. මටනේ පුරාවට තියෙන වැඩ වලින් මට පේනවා මම දැකලා තියෙන පද්ධති වලින් උඟාක් සෙනග ඉන්න උඟාක් වැඩ කටයුතු කරන ප්‍රශ්න උඟාක්ම අඩු තැනක් මේක. ප්‍රශ්න නැත්තේ නෑ. උඟාක් අඩු තැනක්. ඒ නිසා කොන ප්‍රශ්නයක් ආවත් මට පේනවා මෙච්චරනේ තියෙන්නේ මදි. මේ හොද්දට ලුණු මදි තව. තව ඔయిత වැඩි ඕගොල්ලෝ වලි දාන්න බලන්න. ගාලල්ල කොහොමඩක් ගාලල්ල මොකද මං අපේක්ෂාවක් තියෙනවා මේට වැඩිය වලි එන්න ඕනේ හැබැයි ඒ වලිය එන්නේ සාකච්ඡා ඉවර කරේ මං කියන්නේ මුස්ලිම් මිනිස්සුගේ නෙමෙයි කතෝලික මිනිස්සුනේ බෞද්ධයෙක්ගේ ඒකයි ඒකේ ලස්සන අපි කාකොටා වැටෙනවනම් කලු කවුතු වැදලා කනවනම් කවදාකවත් අබෞද්ධෙක් නෙමෙයි බෞද්ධෙක්මයි බුදුරජාණන්සිකව රත්තරන් නැති වෙන්නේ සුදු රත්තරන් මිසක්කා තඹ පිත්තල වලින් නෙවෙයි. අපි අපින්මයි අපි ඒක කාකොලා වැටෙන ඉතින් මෙහෙම කාකොට වැටෙන තියෙන එක ලොකු දෙයක්. ඒ නිසා පුළුවන් තරම් ඇතුළත නිවන හොයනද පිටත සාමය හොයන්න. පිටත සාමය විලියෙන් කළ හැකි ඕන දෙයක් කරන්න. ඇස්සිස් මස්ලෙන්නේ ඕන දෙයක් දෙන්න. හැබැයි දෙන්නේ එක තුල නිවන හොයන්නත් එපා. නිවන හොයන්නේ මං විතරයි. ඒක අනික් කට්ටියත් එක්ක කරන්න දෙයක් නැහැ. පිට සඳහා කරන්න තියෙන්නේ ලෞකික වේවා, ලෝකෝත්තර වේවා, සමගිය වෙනුවෙන්, තව කෙනෙක්ගේ හුදු සතුට වෙනුවෙන් සියල්ල කරන්න. එතකොට කොහොමඩක්වත් අපේ ජීවිතේ මේ පළවෙනි බබත් එක්ක වැඩ කරන අම්මා කෙනෙක් වගේ කොච්චර දුක් විඳ සතුටක් තියෙන. ඉතින් ඒත් එක්ක මම හිතන අපේ ලිඛිත ප්‍රශ්න સમાප්තයි. අපි පැය පැයක තුනනේ 15ක් විතර කල් අරන් තිනවා. ඒ නිසා අපි මෙතෙන් පරපම් කාලය ගන්න බලාපොරොත්තු වෙනවා සක්මනක් සඳහා. ඊට පස්සේ අපි තුනට නැවත සාමූහික භාවනාවකට පරියන්ක භාවනාවට එකතු වෙනවා. ශිළු දෙනාටම තෙරුවන් සරණයි.